අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ තුන්වෙනි දවසේ ධර්ම දේශනා සඳහා කාලයටයි පැමිණලා තින්නේ සියලුම දිනායි ධර්ම දේශනා සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පාත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා චත්තාරි වක්ඛක්කානි පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිච සප්පුරිසෝපනිස්සයෝ තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙන මේ චතු චක්ඛය එහෙම නැත්නම් මේ හතරක් වූ මේ චක්‍රය එහෙම නැත්නම් එකින් එකට එකින් එකට යාදෙන ධර්ම හතර කෙනෙක් විසින් දත යුතු Tamanට බොහොම උපකාර කරන නැත්නම් බහූපකාර ධර්ම වශයෙන් තමයි හඳුල්ලා දීලා තියෙන්නේ. ඒචා කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. කෙනෙකුට Tamanට වඩා උපකාර කරන්නා වූ ධර්ම හතර මොකද්ද කිව්වොත් මේ එකින් එකට ගිහින් දැන් පවතින ධර්ම પરම්පරාවක් තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතු කරන්නේ පච්චරූපදේශ වාසයත් සත්පුරුෂ උපනිශ්‍යාත් අත්ථ සම්මා පණිදි කියලා අද අපි ඉදිරිපත් කරන කාරණාවත් ඊගාට පුබ්බේච කත පුඤ්ඤතා කියන මේ හතර. ඉතින් මේක අපි ඉස්සල්ලාම දවසේ මතක් කරගත්ත විදිහට අපේ ප්‍රසිද්ධ මහා මංගල සූත්‍රයේ මේක සඳහන් වෙනවා. ඒ නිසා මේවා අපිට එච්චර දුර බැහැර දේවල් නෙවෙයි. නමුත් අපි සාමාන්‍ය මංගල සූත්‍රය වගේ දේවල් සාකච්ඡාවට ගන්නකොට ගන්න ඒක අපි ජීවිතේට මංගල කාරණාවක් විදියට භද්‍ර කාරණාවක් විදියට සුභ කාරණාවක් විදියට එතකොට අපි මේ සූත්‍ර සජ්ජහනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ භෞතික සම්පatti නැත්නම් මේ ආමිෂ සම්පatti එතකොට අද මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ කරුණු හතරම චක්‍රයක් විදිහෙන් තියාලා ධර්ම પરම්පරාවක් විදිහට පෙන්වන්නේ ඒ අපි කියන භද්‍ර මංගල යවවන කාරණා සඳහාමද නැත්නම් මේ පිටිස වගේ බණ භාවනා කරන මේ ජීවිතේම නිවන් දකින්න ඕනෑ කියලා කටයුතු කරන පැත්තෙන් බැලුවොත් ඒ ධර්ම හතර කොච්චරක් ගැඹුරක් මේකේ කියාපානවද කියන එකයි අපි මේ විෂද වශයෙන් දැනගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒකෙනුත් ප්‍රතිરૂපදේශ වාසියත් සක්පුරිසූප නිස්සයත් කියන දෙක පිළිවෙලින් ඊයේ පෙරේදා ධර්ම දේශනා වශයෙන් අපි ඉදිරියෙන් තියාගත්තා. ඒකෙදී ඊයේ ගත්ත ඒ තප්පුරිසූපනිස්සේ නැත්තම් සත්පුරුෂයේ කැසුරු කිරීම නිසා ලැබෙන උපකාර ධර්ම රාශිය කතා කරලා ඉවර කරන්න බැරි තරම් ඒක සරුවචන් වහන්සේ විසින්ම දක්වලා උන්වහන්සේ සත්පුරුෂයෙක් වශයෙන් පෙනී සිටලා සත්පුරුෂයෙක් හමු වෙලා හමු දැකලා කතා කරාට පස්සේ හම්බෙන ආනිසන්ත රාශිය කියා දීලා ඒ හැම කෙනාටම ඒ ආනිසංස සමාදන් වෙන හැටි කියලා දීලා තමයි මේ ප්‍රතිපදාව ඉදිරියට ගෙනියන්නේ. ඉතින් ඒක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක නිසා කාටත් බෞද්ධයන් අතර තියෙන පොඩි ආශාවක් අනේ බුදුහාමුදුරෝ අපි ඇස් දෙකට දැක් ගන්නට නැත්නම් අපි මේ රූප තියාන වන්දනා කර කර කරදරේදී අමලීදී හැම වෙලාවෙම සීපක් කර කර ඉන්න කෙනා බුදුහාමුදුරෝ දකින්න නැත්නම් කියන එක තියෙන්නේ ඒ සත්පුරුෂ ආශ්‍රයේ තියෙන එක සංවේදනීය ස්ථානයක්. එහෙම නැත්නම් හැඟුම් බරත් තැනක්. ඉතින් ඒ වාගේ ප්‍රාර්ථනා කරගෙන පැමිණිච්ච කෙනෙක් තමයි අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ පසු කාලයක බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ වුණා. දවසක් උන්වහන්සේ සවැත් නුවර ඊරබස්සාකරේ හන්දෑකොරේ හේවනල්ලේ ජේතවනාරාමේ හේවනල්ලේ පත්තරයක් කියලාන භාවනා කරනකොට තාමත්ම පිරිසිදුව හිත ඒ භාවනා කරන අරමුණට ගියා. ඒ වෙලාවේදී උන්වහන්සේ කල්පනා වෙලා තිනවා දැන් මේ ශාක්‍ය වංශයේ උපන් මේ ආනන්ද කියන පුද්ගලයා මේ සාක්‍ය සිංහ වූ බුදු පියාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා මේ අද විදින මේ නිර්ාමස සුඛය බුදු කෙනෙක් නොවුනනම් බුදු කෙනෙක් ළඟටපත් උනේ නැත්නම් කවමදාකවත් ඒ රජසිරිය ලැබුණත් මේ සැප ලැබෙන්නේ නැහැ කියලා පත්කඩෙන් නැගිට්ටෙම පුදුමාකාර මුදිතාවකින් යුක්තව ස්තුතිකින් යුක්තව ගිහිල්ලා බුදුජාන් වහන්සේ ළඟටපත් වෙලා පත්කඩේ එළලා තුන් සැරයක් වැඳලා කියනවා උපඩ්ඩමදම් මිදම් මේ බන්තේ මම භ්‍රමචර්යයන් යදිදම් කල්යාණ මිත්තතා ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මේ භාවනාවෙන් නැගිටලාකට පස්සේ මේ අපි රකින්න භ්‍රමචර්ය හරීම දුෂ්කරයි නෑදෑයන්ගෙන් බෙන් වෙලා වස්තු භෝග අතහැරලා ගත කරන ජීවිතය ඉතා දුෂ්කරයි නමුත් ඒකේ භාගයක්ම තියෙන දුෂ්කරතා අපහසුතා සියල්ලම ඉවර වෙනවා කල්යාණ මිත්‍යා දැකපු දවසේ. ඒ තරම්ම මේ කල්යාණ මිත්‍යා අර දුෂ්කර ගමනේ අපහසුතා බලකොඩලි සමතලා කරලා දෙනවා කියලා ආනන්ද සෝන්සේ කියලා කට ගන්න හම්බුනේ සර්වචනාංශේ මා හේවං ආනන්ද මා හේවං ආනන්ද අවච එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද සකල මිදම් භ්‍රමචරියන් යදිදම් කල්යාණ මිත්‍යා මේ අපි යන දුෂ්කර ගමනේ භාගයක් නෙවෙයි කල්යාණ මිත්‍රෙක් හම්බෙච්චාම අපිට සම්පූර්ණ වෙන්නේ 100ට 100ක්ම සම්පූර්ණ වෙනවා කියලා මුළු භ්‍රමචාරියම භ්‍රමචාරිය කියලා කියන්නේ මේ අපි තපස් රකින්නයි කියලා කියන්නේ පැවිදි මහානදම් පුරනොයි කියලා ඔක්කොටම දෙන වචනයක් තමයි භ්‍රමචාරිය. ඒ භ්‍රමචාරී ජීවිතයේ සියල්ලම කල්යාණ මිත්‍ර ආශ්‍රය. අපිට කල්යාණ මිත්‍ර හම්බ වෙනකන් තමයි අපි දුක් කරදර ඉවසගෙන කඳ දුක් කඳක් කරගහගෙන යන්නේ. කල්යාණ මිත්‍ර දැකපු දවසේ ඉඳලා ඒව අපිට විනෝදාංශ බවටපත් වෙනවා. ඒ තරම්ම කල්යාණ මිත්‍ර ආශ්‍රයක තියෙන වටිනාකම ඉතින් අපි අපිට කැමති අයට අපේ ප්‍රිය අයට දන්න කියන අයට පුළුවන් තරම් හඳුන්වා දෙන්න ඕනේ මේ කල්යාණ මිත්‍රෙක් හඳුනගන්නේ මේමයි ඒක තමන්ට හම්බෙච්ච ලොකුම වාසනාව විදිහට සලකන්න ඕනේ ඒකට හේතුව පතිරූපදේශ වාසය නිසා තමන් යහපත් පින් ඇති බිමක වාසය කෙරුවොත් විතරයි කල්යාණ මිත්‍ර සේවනයේ හම්බ වෙන්නේ. ඒ වගේම අපි අද දවසේ මාතෘකාවෙන් ගන්න බලාපොරොත්තු වෙන යහපත් ප්‍රාර්ථනාවක් ඇති කෙනෙකුට විතරයි කල්යාණ මිත්‍ර හම්බ වෙන්නේ. ඒ කිනාට ඒව ඔක්කොම සිද්ධ වෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා කියලා පෙරකල පින් ඇති බව නිසා. මේවා එකින් එකට එකින් එකට යආදෙන ධර්ම પરම්පරාව. ඉතින් ඒක නිසා හැම සාහිත්‍යකම වගේ ඒ කල්යාණ මිත්‍රේ ප්‍රඥාවන්තයෙක් නිපක ප්‍රඥාව ඇති කෙනෙක් හඳුනා දීම සඳහා අනික් අයට කියා දීම සඳහා උත්සාහයන් තියෙනවා. අපි සාකච්ඡා කරේ අපේ තේරවාද ශාසනයේ තියෙන පියෝච ගරු භාවනියෝ ආදී ගාතාවල් ඒකෙන් ඒ කල්යාණ මිත්‍යාගේ සත්පුරුෂයාගේ ගුණ කියනවා. ඒ සංස්කෘත භාෂාවෙන් ඒක කියන්නේ අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයා ක්ෂමා සර්වජන ප්‍රියත්වං නිර්ලෝභී දාතා භය ශෝක මුක්තිර් ප්‍රඥාව ඒතානි දස ලක්ෂණානි ප්‍රඥාවන්තයා සත්පුරුෂයා තේරුම් අරගන්න නම් අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං එය කද්දාවත් ඒකෙන් තිගන්නේ ක්‍රෝධය ප්‍රඥාවක සහ කල්යාණ මිත්‍ර ගුණයක ಗುಣ නැසන තැන ඒ නිසා කල්යාණ මිත්‍රෙක් කඳුර ගන්නවා නම් ප්‍රඥාවන්තයෙක් නිබක ප්‍රඥාව තියෙන එකෙක් කඳුර ගන්නවා අක්‍රෝධයි. කිසිම දෙයක කාරණාව තියෙනවා වරදින්න. වැරදිලක් තියෙනවා. කාරණාවෙන් එහාට ක්‍රෝධ ගන්නේ නැහැ. අක්‍රෝධ ආරෝග්‍යයි හැම වෙලාවෙම සෞඛ්‍ය නඩත්තු කරගන්න. ඒ කායික සෞඛ්‍ය සහ තමන්ගේ ප්‍රඥාව අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. සමහරවල්ලාට ඉතින් කර්ම ලෙඩ එනවා. බුදුහාමුදුරන්ටත් ලෙඩ ආවා. නමුත් ඒ තමන්ගේ නිින්ද ප්‍රමාණය, කන ප්‍රමාණය ඇසුරු කරන මිනිස්සු දන්නේ නැත්නම් ඉතින් හිත කය ලෙඩ වෙනවා. මේසා කල්යාණ මිත්‍යා අඳුර ගන්න පුළුවන් සෞඛ්‍යය. අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං යාගේ ඇහැකන දිවනාසය ආදී ඉඳුරන් දිනාගත්ත කෙනෙක් කිව්වා අශික්ෂිතව හැසිරෙන්නේ නැහැ. එයා දැනටමත් බයලජ්ජා විතරක් නෙවෙයි ඉන්ද්‍රිය দমনය කරගත්ත කෙනෙක් ඒව තමයි කල්යාණ මිත්‍රයෙක් අඳුර ගන්න තියෙන ලකුණු. දයා ක්ෂමා සර්ව ජනප්‍රියත්වම් ඕනම කෙනෙකුට දයාව දක්වන්න යාට පුළුවන්කම තියෙනවා මොකද ඒ කල්යාණ මිත්‍යා තමන්ගේ ගමනේ යද්දී විඳලා තියෙන දුක් කඳ දිහා බලනකොට ඒ ගමනේ යන තව කෙනෙක් විඳින දුක වෙහෙස අනිශ්චිතතාවයේ දන්නේ කල්යාණ මිත්‍යා විතරයි ඒ නිසා Taman එක්ක එකට ඇලිසෙල්ලම් කරපු කෙනාටත් වඩා කල්යාණ මිත්‍යාගාව දයාව තියෙනවා ක්ෂමාව තියෙනවා ඒ මොකද ඒ පුද්ගලයා දන්නවා භාවනා කරනකොට කොච්චරක් Taman Tamanට වෛර කරගන්නවද කියලා. භාවනා ජීවිතයේදී හරියට තේරෙනවා මේ ඉරියව්වට Taman වෛර කරනවා. Tamanගේ මූල කර්මස්ථානට බාධා කරන ධර්ම වලට වෛර කරනවා. හිතට එන හිතිවිලි වලට වෛර කරනවා. මේ වෛරය නිසා කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ ඌරගෙන ඇදගෙන මහ විශාල පරාජයක් ඇදගෙන යන ගමනක් මේ යෝග ජීවිතය කියන්නේ. ඒක කෙලවර කරයි කියලා කියන්නේ අය හැම දෙයකටම සමාව දෙනවා. තමන්ගේ වැරද්දට සමාව දෙනවා, අනුන්ගේ වැරද්දට සමාව දෙනවා. ඒ කල්යාණ මිත්‍ර නිසා දයා ක්ෂමා තියෙනවා. සර්ව ජනප්‍රියත්වං තමන්ගේ තීසියෝ, තමන්ගේ ගෝලියෝ, තමන්ගේ ආගම, තමන්ගේ ධර්ම විතරක් නෙවෙයි. හැම ආගමකම සතා සර්පියා සිව්පාවා ගහකොළ පවා සියල්ලමත් එක්ක බොහෝම සුහදව ජීවත් වෙන ගතියක් තියෙනවා සත්පුරුෂයාගේ. ඒක නිසා ඒකේ නමේ තමන්ගේ පක්ෂයට විතරක් වැඩියෙන් සලකලා අනුගේ පක්ෂයට අඩුවෙන් සලකනද දැන් අපි දෙමළ මිනිස්සු දැකපුවාම ද්වේෂ කරනවා සිංහල මිනිස්සු දැකපුවාම ආශා කරනවා එහෙම නැත්නම් වෙන ආගමක වෙන නිකායක කෙනෙකුට ද්වේෂ කරන ගතියක් තියෙනවනේ ඒ කෙනා මූලධර්මවාදියෙක් මිසක් සත්පුරුෂයෙක්වත් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක්වත් කරගන්න අමාරුයි. ඒ නිසා දැනගන්න සරු ජනප්‍රියත්වම් ඒක ගහකොළ පවා තියෙනවා. සතා සර්පයාට පවා තියෙන්න ඕනේ. හානි නොකරන ගතියක් තියෙනවා. නිර්ලෝභී. ඒක hina හම්බ කරන කෙනෙක් නොවෙන්න වෙන්න ඕනේ නෑ. නමුත් ලෝභයේ හිතේ තියාගෙන ඉන්න. හැම වෙලාවෙම බලනවා මේ අද ලැබෙන්නේ කලින් දීපු නිසා. ඒ නිසා පුළුවන් තරම් ලෝභ නැතුව නිර්ලෝභී දාතා පුළුවන් තරම් හදා බෙදා ගන්නවා. නිර්ලෝභී දාතා බහේ ශෝක මුක්ති. ඒ නිසා යාට කොතනක ගියත් සාමාන්‍ය කියනවා කල්යාණ මිත්‍යාට විදේශයක් නැහැ කියලා. සත්පුරුෂයාට විදේශයක් නැහැ හැමතැනම දේශේ තමයි. ඕනම පිරිසක් මැදට ගිය ගමන් නෑ දෑවේ තමයි. මොන කෑම කෑවත් මොන විදියට හිටියත් ගෙදර ගියා වගේ දැනෙනවා. ඒ නිසා යාට බයක් බය කාටවත් එයාට හානි කරන්නත් බෑ. ඒ නිසා එයා දාන්නෝ ධර්මයෙන් අරසා වෙනවයි කියලා. ඒ නිසා බයක් ඇත්තේ නෑ. ශෝක නෑ. මට මේ ජීවිතේ කල්ලාතෝ නම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රව දැකලා මම මගේ කල්යාණ මිත්‍ර ජීවිතය හදාගත්තා කියලා. හදාගත්ත ජීවිතයක් ඇති කල්යාණ මිත්‍රයාට ප්‍රඥාවන්තයාට ඇර ලෝකේ ඕනම කෙනෙකුට අතීතයේ තීපත් කරනට පශ්චාත්තාපයක් තියෙනවා. මෙහාට පශ්චාත්තාපේ තියෙන එක ලාභෙට හිටනවා මම මෙහෙම හිටියේ මේ මේ වැරදි කරලා තිනවා අද මම ඉන්නේ මෙන්න මේ වගේ තියෙන තැනක කියලා බය ශෝක මුක්තිය බයක් නැහැ ශෝකයක් නැති ගතිය තියෙනවා නිසා අපි ජීවිතය සකස් කරගන්න ඕනේ ජීවිතය හදාගන්න ඕනේ අපිට ඉස්සරහින් ගිය කල්යාණ මිත්‍රයෝ ඇති කරලා ගිය ජීවිත ආදර්ශ ඉදිරි කරලා ගිහිලා තියෙන නිදර්ශන බලලා මෙව මේ කාලේ කරන්න බෑ කොහොම හරි කටවඩ බඩා කටබඩ බඩා වඩා ගන්න මරලා හරි ගමන් නැකියක් හම්බ කරගන්න ඕනේ කියන ධර්ම තියෙන ලෝකයේ මේක ඕනේ නම් කළ හැකි. එදත් අමාරුයි අදත් අමාරුයි. නමුත් ඒ අමාරු තැනේදී තමයි මේකේ කැපිපෙන ගතිය තෙද ඔපේ තියෙන්නේ. ආන් ඒක කරන්න පුළුවන් කළ යුතුයි කියලා යම් කිසි කෙනෙකුට ස්ත්‍රී වේවා පුරුෂ වේවා එල්ලේ ආවනම් ඒකට කියනවා අත්ත සම්මා පණිදි. තමන්ගේ ජීවිතයේ යහපත් પરමාර්ථයක් තියෙනවා කියන්නේ. එහෙම නැති කෙනයි තිරසනාගේ කිසි වෙනසක් බුදුහාමුදුරුව දකින්නේ නැහැ. තිරසනත් අනික් සත්තුත් නැත්නම් මිනිස්සයත් සමාන ගති පෙන්වන බව සංස්කෘත ශ්ලෝකයේ සඳහන් කරලා තියෙන්නේ ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශුර් සමානා ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීනා පශුර සමාන සංස්කෘතිය කියලා තියෙනවා ආහාර ගවේෂණය ජීවිතේ හැම සත්තුන්ගේම සමානයි අපි මේ ලෝකේ ඉන්න හැම සතෙක්ම විවිධ හැඩතල විවිධ ආකාරවලට විවිධාංගිකන්න වෙලා තියෙන්නේ ආහාර සොයා ගැනීම උපක්‍රමයට. එක එක සත්තු එක එක පරිසරයට හැඩ ගැහිලා හතුරකින් බේරිලා ගොදුර අල්ලගන්න තියෙන විචිත්‍රත්වය ආහාර ගවේෂණ නිසා ඇතිවෙච්ච පරිණාමයේ ලකුණු. නිද්‍රාව හැම කිනාම නිදා ගන්නකොට විශේෂ ගුහාවක් කොට්ටරකයක් හොදා හොයා ගන්නවා. මොකද එළිය බුදිය ගත්තොත් නැගිටිනකොට කාලාකමක් හරි සතේ. ඒ නිසා ඒ සතා නිදාගන්නේ ඌටම ගැළපෙන තැනක. ඒ නිසා ඒ නිින්ද සහ නිින්දට හදා ගන්න තැන් හැම සතෙක්ගෙම සමානයි. බය කියන එක උද්දී ඉඳලා හැඳ වෙනකන් ඔය ආයුධ රැස් කරන්නේ, ගෙවල් දොරවල් තනන්නේ, ඉස්සරහට බැංකුවල මුදල් තැන්පත් කරන්නේ, රක්ෂණ තැන් පොදත් කරන්නේ සීරම බයට. ඒක නිසා තිරසනාගේ මේ ඔය බයේ ජීවත් වෙන මිනිස්යාගේ දිකටම තියෙන්නේ ඒ ජීවිතේට සහ කයට තියෙන බය නිසා හැම වෙලාවෙම කල්පනා කරන හැම වචනේ හිතන හිතවිල්ලකම වචනයකම ක්‍රියාවකම මේ අරසා පිළිබඳ හැඟීමක් තියෙනවා. ආහාර නිද්‍රා භය අනිතකමයි තුන දහන. ඒකේ જાතිය බෝ කරනවා. ඉතින් ඒක දෙයක් නෑ. මෙන්න මේ හතරේ මිනිස්සයයි තිරිසනයි වෙනසක් නෑ කියලා ආහාර නිද්‍රා භය මෛතුන කියන හතරේ මිනිස්සයගේ තිරිසනාගේ වෙනසක් නෑ. ඒ කට්ටිය ඒ ගినాපු ඒ වැඩ ටික කරගෙන යනවා. ධර්මේන තේෂාමදිකෝ විශේෂා. මිනිස්යාට විතරක් ධර්මේ තියෙනවා. අනික ඒ තිරසනාට ඔය මොන જાති කෙරුවත් තියෙන සහජේ විතරයි. උප්පත්තියෙන් හම්බෙච්ච සහජේ විතරයි. මනුස්සයාට සුවිශේෂයක් තියෙනවා ධර්මේන තේෂා මදිකෝ විශේෂා. කියන්නේ Taman ඉන්නවට වැඩිය හොඳ තැනකට යන්න මේ ජීවිතේදී පුළුවන්කම නැත්නම් පරිණාමේ වෙන්න පුළුවන්කම රූපාන්තරණේ වෙන්න පුළුවන්කම හැම සතෙකුම ලොක් වෙලා තියෙනවා. අරින්න බැරි තැනක හිර වෙලා. මනුස්සයාට විතරක් වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි මනුෂයාට තියෙන විශේෂය. ධර්මේන හීන පශුර සමාන. මේ මනුෂයා ඒ ධර්මෙන් වැඩ ගන්න නැත්තම් අචරූපදේශක ඉපදිලත් වැඩ ගන්න නැත්තම් සත්පුරුෂයෙක් හිටියත් උපනිශ්‍රේ කරන්නේ නැත්තම් ක්ෂණ සම්පත්තිය දීබ්බත් ඒක වැඩ ගන්න නැත්නම් එයා ආයෙත් තිරසනෙක් සමානයි කියන. ලැබිච්ච ධර්මයෙන් වැඩගත්තේ නැත්නම් ධර්මේන හීන පශුර සමානයි. ඒක නිසා අපිට මේ හම්බෙච්ච බුද්ධෝත්පාද කාලය අපිට මේ හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය අපිට මේ හම්බෙච්ච ක්ෂණ සම්පත්‍ය අපිට හම්බෙච්ච මේ සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණය මේ ඔක්කොම ධාන අනිකුත් ලෝකයෝ කරන ලෝකයා කරන මේ ත්‍රිසං කටයුතු වලින්ම නතර කරනව නම් එයාට කරන චෝදනාව තමයි යාට සම්‍යක් ප්‍රණීතියක් නැහැ. මේ ජීවිතේ යොමුවක් නැහැ, ගුණයක් නැහැ. බුදුහාමුදුරෝ මගෝ කියලා නම්බුදාමයක් දෙනවා මුර්ගයයි කියලා කියනවා. ඒකනට මුර්ගයයි කියලා කියනවා. ඒ මොකද මේ මනුස්සයා මේ කන්නන් වාලේ කනවා. නිදා ගන්නන් වාලේ නිදා ගන්නවා. බය වෙන්නන් වාලේ වා වෙන බය වෙනවා. මෛතුන සේවනය කරන කාම සේවනය කරනන් වාතේ කාවල සේවනය කරනවා. මොකක්වත් ගුණ විශේෂයක් නැහැ. ඒක නිසා අපට පුළුවන් නම් මේ ಗುಣ විශේෂයක් ඇති කර දෙන විදිහේ ජීවිතය පිළිබඳව ප්‍රනිධිහ කියන බුදුහාමර පාවිච්චි කරන ප්‍රනිධි කියන වචනය මනාකොට ජීවිතයේ මෙහෙවීමක් තියෙනවනම් ඒක බහුකාර්ය ධර්මයක් ඒකට කියලා දෙන්න තරම්වත් අපේ ලෝකයේ අපේ අම්මලා තාත්තලා අපේ ගුරුවරු දන්නේ ඒගොල්ලන් ඕනේ අපි සිවිල් සර්වන් කෙනෙක් කරන්න, දොස්තර කෙනෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න, කඹරවන්න. මේ හැම එකකින්ම කරන්නේ ලෝකෙ දින පාහරම වැඩකට කඹරනවා. කොවිදෙන තරම්වත් හොඳ නැහැ. වින රසාවක් තරම්වත් හොඳ නැහැ. අපි කාට කඹරනවද කියලා දන්නෙත් නැහැ. ඒක ඒකේ තියෙන කැඹිරිල්ල වටනාකම. ගොවිතැන්නා ඉතින් බත් කන්නනේ බඩ රසාවනේ. ඉතින් අපේ අම්ල තාත්තර කොහෙද අපි එලවන්නේ? උන්දලට කරගන්න බැරි යෝවලට අපිව තල්ලු කරනවා. ඉතින් ඒක නිසා ඒ ඇත්තන්ගෙන් ගිහිල්ලා අහුවොත් එහෙම විවේකීව කල්පනා කරලා මම මගේ ජීවිතේ කොහරද මෙහෙවා ගන්න ඕන කියලා එක්කෙනෙකුට තේරෙන්නේ නැහැ. අනුකම්පාව නැතිකම නිසා නෙවෙයි, කරුණාව නැති නිසා නෙවෙයි, ඇත්තන ඥානෙ නැති නිසා නෙවෙයි, ඒත්තෝ සුභසිද්ධිය නොපතනවා නෙවෙයි, දන්නේ දන්නේ ඒකයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ මතු කළ බුදුහාමුදුරුවෝ කියපු දේවල් මේ අත්ත සම්මා පණිදී විවේකීව කල්පනා කරලා බලලා මේ තිරසනුන් යන පාරමේ යන අපි ඒ විදිහට යන ජන මේ පිරිසක් එක්ක ජන විඥානයක් එක්ක ජීවත් වෙන අපි ওই රැල්ලට අහුවෙලා රැල්ලට වැටිලා ඉන්න එකද කරන්න තියෙන්නේ එතන මේ බුදුන් උපන් ලෝකයේ බුදුන් උපන් දේශේ අපි වැඩේ කරගන්නවද කියලා ගණ්ඩ තරම් එක්කෙකුට කොන්දක් නැහැ එක්කෙනෙකුටවත් ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ ඒ ආධ්‍යාත්මික පිටකොන්ද ඇතිකරන තමයි මේ සාරිපුත්‍ර සාංශය අපිට නිකන් ගස්සලා ඩොක්කක් කරනලා පෙන්වන්නේ. මේ භෞකාර ධර්ම තේරුම් ගන්නට අත්ත සම්මා පණිදී තමන්ගේ ජීවිතේ මොකටද එල්ල වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒක කියලා දෙන්න මේ ධර්මයට යනකොට විතරක් බහුවචනෙන් කතා කරන්න බෑ. පවුලේ ඔක්කොටම එකම අත්ත සම්මා පණිදියක් තියාගන්නත් බෑ. දෙන්නෙකුට එකට කරන්නත් බෑ. මේක මම දැන් මෙතන වගේ හරියටම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් දැන් අපි සර්වජන් වහන්සේ යසෝදරා දේයින් වහන්සේ රාහුල පුංචි කුමාරයෝ සිද්ධාර්ථ කුමාරයා මහමායා බිතුන් වහන්සේලා ඉතින් කල්ප ගණන් එක දිගට පාරමිතා පුරන ආපු ඇත්තනේ. නමුත් නිවන් දකින්න ගිය පාරවල් විවිධයිනේ. ඒක පෞලි ඉපදුනාට ඒක වැර නිවන් දකින්න හම්බුෙන්නේ නැහැ. ඒකම කර්මත්තාන නිවන් දකින්න හම්බුෙන්නේ නැහැ. එක එක වෙනස්. ඒක නිසා අපිට අත්ත සම්මා පණීදී තමන්ගේ ජීවිතයේ මොකේටද එල්ල කරන්න ඕනේ. මම මේ પરමාර්ථය මොකේද කියලා ගත්තොත් ඒක කවදාකවත් දෙන්නෙකුගේ සමාන නැහැ. මෙතෙන්දී අත්‍යවශ්‍යයි හුද්දේ කලාව කියන වචන. හුද්දේ කලාව වුණාට පස්සේ තමයි මේ අත්ත සම්මා පණිදි කිනකොට වැටෙන්නේ. ඒ උත්තරීතර වූ ඒ හුදකලාවට වෛර කිරීම තමයි මේ ගමේ තොටේ ජීවත් වෙනවා කියන්නේ. ඒගොල්ල හරීම තරහයි තනිව ජීවත් වෙනවා දකින්න. එහෙම නැත්නම් මේ හුදකලාව දකින්නේ කාලකන්නිකමක් විදියට. විවේකයේ දකින්නේ රහෙන් කොන්වීමක් විදියට. පිටිච්ච ගතිය දකින්නේ මේ ජීවිතේට ගන්න බැරි එකක් විදියට. ඒ නිසා එවැනි කෙනෙකුට ඒ අත්ත සම්මා පණිදි මම මේ ජීවත්තරා මේ කොහටද මේ යන්න හදන්නේ මම මේ මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙන්නේ මොකටද මැරෙන මොහොතේ ආපහු හැරිලා බැලුවොත් අපිට මොනවද ඉතුරු වෙන්නේ තිරසනෙක් කරපු දේවල් වලට වැඩියෙන් කියලා බැලුවොත් අහන්නේ කල්පනාවක් කලාතුරකින් කියන්නේ කියන්න බලන සාමාන්‍ය එන්නෙම නෑ මිනිස්සෙගේ ඔළුවකට ඒක එන්න ඕනේ බුදු කෙනෙක්ගේ ඔළුව හරහා බුද්ධ ශ්‍රාවකෙක් කරා තමයි මිනිස්සුන්ට දෙන්න පුළුවන් දුන්නත් හුඟ දෙනෙකුට ඒවා කල්පනා කරන්න අහන්න වෙලාවක් නැහැ. දවසේ පැය 24 මදි මේ ආර්ථික ප්‍රශ්න වලටම. දේශපාලන ප්‍රශ්න වලටම සමාජික ප්‍රශ්න වලටම. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් කියනවා ඌ අපිට කතා කරන්න වෙලාවකුත් නැහැ. වැඩ ගොඩක් වැඩ තියෙනවා කියලා. අර කැම්බිරිල්ලටමයි කැමති. ඒ ප්‍රනිධිය සම්‍යක් ප්‍රනිධිය පුළුල් ප්‍රනිධියක් අතව කටයුතු කරන්නට පුළුවන් මේ මිනිස්යාගේ පරිණාමය හම්බෙච්ච මේ සුවිශේෂී අවස්ථාව අපිට පරිණාමය වෙන්න පුළුවන් හැඩ ගැහෙන්න පුළුවන් රූපාන්තරණය වෙන්න පුළුවන් කියන ගතිය. එහෙම කරගන්න බැරි අනිකුත් සත්තුත් අතර අත්ත සම්මා පණිදි නැති මිනිහා සතෙක් වගේ. අපි කවදද manussකමට එළඹෙන්නේ? කවදද අපි manussකමට පෙළඹෙන්නේ කියලා බැලුවොත් ඒක සඳහා හරි අමාරුයි ඔක්කොටම ගැළපෙන තීරණ උත්තරයක් දෙන්න. ඒක සඳහා මෙවැනි පිරිසකට මෙන්න මේ වාගේ උපමානයක් එලිදරව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. අපි නිකන් හිතනද අපි ජීවත් වෙන ලෝකේ හොඳ නරක කියලා දෙයක් තියෙනවා. මේ කළ යුතු නොකළ යුතු කියලා જાතිය චාරිත්‍ර වාරිත්‍ර කියලා. ඒව කොහොම ඒ පරිසරින් පරිසර විලාසන කාලේ කාලේ වෙනස් වෙනවා. අපි දැකලා තියෙනවා. නිසා මේ මගේ පිරිසක් දිහා බලලා ඒක සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. ඒ කාටත් හොඳ නරක තේරෙනවා. ඊටාම අමාරුවෙන් සියලු ලෝකයා නරක කරද්දී මේ වාගේ පිරිසක් අමාරුවෙන් ඒ නරක අයින් කරලා හොඳ පැත්තට ආවනි. හොඳ නරක දෙකේ නරක අයින් කළා හොඳ පැත්තට ආවනි. ඒකට මේ පිරිසකින් සාක්ෂි ගන්න වෙනවා ඔය ඔයගොල්ලන්ට ඔයිට වැඩිය නරක චර්ච ගත කරන්න තිබුණා. නමුත් සීලේ නිසා හෝ පෞලිය නම්බුව සලකලා හෝ හිරේට බය නිසා හෝ ලෝකයාගේ අපවාද වලට බය නිසා හෝ නරක අතහැරලා හොඳ අල්ලගත්තනේ. දවසක මේ හොඳේ ඉන්නකොට වඩා හොඳක් හම්බ වුණොත් ඒ වඩා හොඳට නොගොහින් අර අල්ලගත් අමාරුම උපයාගත් හොඳේම නතර වෙන එකට තමයි කාලකන්‍යයි කියලා කියන්නේ. හොඳ වුණාට. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මම නරකට අල්ලා හොඳ වුණා. දැන් වඩා හොඳක් හම්බුනාට පස්සේ මිත්‍යක් අල්ලගෙන හිටපො හොඳ අතාරින්න පුළුවන්. අන්න සත්පුරුෂයා කියනවා. අන්න අත්ත සම්මාපණිදි කියනවා. එනිස හැමදාම ජීවිතේ අපිට වඩා හොඳ තැනක් හම්බ වෙච්චාම අන්නේ වඩා හොඳ දෙයට හැඩ ගැහිලා ඒකට සීහිලා ඒකට පෑහිලා ඉන්න පුළුවන් ගතිය තමයි එතන එතන අපිට අත්දකින්න පුළුවන් අත්ත සම්මා පණිවිඩ. අපි කොච්චරක් ඒකට බය ආදුද කියලා බලන්න. අපි කොච්චරක් එවැනි අවස්ථාවල් ආවට අපේ හොඳෙයි අපි ඇලීගෙන ඉන්නවා. ඒ නිසා සුද්දෙක් කියලා තියෙනවා අපිට වඩා හොඳට යන්න තියෙන එකම බාධාව අපේ හොඳකම. Tamange සියලු හොඳ ගති ටික Taman හිර කරලා ඉවරයි. ඒක රකින්න තටමනවා. ඒ නිසා මේ ඉස්සරහට දෙන වඩා හොඳ තියා සාධාරණව බලන්න බෑ අපිට. මේ යුතුයකම් තියනවා, දරුවෝ ඉන්නවා, ඔක්කොම නිකන් හරියට මේ සියල්ල කරන්න පුළුවන් කට්ටිය වගේ අපි හත්තුතු પરම්පරාවෙන් එහාටත් කල්පනා කරන කොයි එකාද මැරෙනකොට සියලු යුතුයකම් ඉෂ්ට කරලා මැරෙන්නේ. සරුවච්චන්නාසේ සඳහන් කරනවා මහා මන්දාතු කියලා රජ කෙනෙක්ව මං ඉපදුනා. ඒ කාලේ මට කොදෙව් 700ක් තිබුණා. හැම කොදෙව්වටම ජන රාජධානියක් තිබුණා. හැම රාජධානියේම ස්ත්‍රියව 700 700 හිටියා. වැව් පොකුණු 700 700 තිබුණා. සේවක සේවිකාවෝ ඇත්තස්ත්‍රිය පාබල සේනා 700 700 තිබුණා. ඒත් මැරෙනකොට මදිපාඩුව තමයි මැරුණේ. ඌනම තමයි මැරුණේ. අතෘප්ති කරව තමයි මැරුණේ. අපි හිතානින් එහෙම නෙමෙයි මේ. අපේ මේ හොඳ ටික ඔක්කොටම බෙදාගෙන හදාගෙන ඉන්න පුළුවන් කියලා. අර වඩා හොඳේ අතාරින් හැටි බලනකොට සහ ගහනවා. ලැබිච්ච වඩා හොඳට සමාදම් වෙන්න බැරි කමට සහ ගහනවා. ඒ නිසා අපි අපි හොඳේ හිර වෙලා. අපේ හොඳ ටිකේ අපි හිර වෙලා. කවදද අපිට මේ පිටර කට්ට කඩාගෙන එළියට යන්න පුළුවන්. ඒක තමයි මේ අත්ත සම්මා පණිදි කියන්නේ. එතෙන්දි දෙන්නේ සංසන්දනය කරන්න එපා. මං අතියගෙන් අහලා කියන්නම් නෝනගෙන් අහලා කියන්නම් කතා බෑ ආපු වෙලාවේ ඒක අවස්ථාව ගන්න දන්නවනම් බුදුජානන්සේ සඳහන් කළා තියෙන්නේ අත්ත සම්මාවනදී හොඳ නම් මේ සතිපට්ඨානේ වැඩුවොත් අවුරුදු 7න් ගොඩ එන්න පුළුවන් හරියටම මේ ඇත්තටම ඕනේ නිවන කියන එක අවුරුදු 7යි යන්නේ අවුරුදු 7 තියෙද්දි සෞපදිශේෂ තියෙනවනම් උපදී තියෙනවනම් අනාගාමී නැත්නම් අරියත් වෙනවයි කියලා අධිපට්ඨාන සූත්‍රය කියවලා තියෙනවා මම හිතන්නේ මේ පාඩය මග ඇරෙන්න බෑ. හත් හය අවුරුද්දක් තිබීවා මහණෙනි. හරියට භවනා කරනවා නම් පස් අවුරුද්දෙත් මේ කරන්න පුළුවන්. පස් අවුරුද්දක් තිබීවා මහණෙනි. හරියට කොන හතර අවුරුද්දෙන් කරන්න පුළුවන්, තුනෙන් කරන්න පුළුවන්, දෙකෙන් කරන්න පුළුවන්, එකෙන් කරන්න පුළුවන්, අවුරුදු භාගෙන් කරන්න පුළුවන්. මාස තුනෙන් පුළුවන්, එකහමාරෙන් පුළුවන්, මාසෙන් පුළුවන්. සති දෙකෙන් පුළුවන් සතියෙන් පුළුවන් කියලා අන්තිමට ගිලා නතර කරනවා සතිපට්ඨාන සූත්‍රයේ සතියකින් මේ කට්ටේ පන්නා ගන්න පුළුවන් නිසා භාවනා කරනවා නම් ඔය ඔක්කොම පින්කම් වලට වඩා බොහෝම ශීඝ්‍ර ගමනකට වැටෙනවා. මේ වැටෙන වැටෙන වෙලාවේ ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන ප්‍රස්තාව මගෙන් හැර ඉදිරිපත් කරනවා නම් සතිපට්ඨාන සූත්‍රයේ සතියක් කිව්වට බෝධිරාජ සූත්‍රයේදී සර්වචන්සේ සඳහන් කරනවා උදේ හරියට තේරුම් ගත්තොත් හැන්ද වෙනකොට වැඩේ කරගන්න පුළුවන්. නමුත් අපි උදේ ගෙදරින් ආවට පස්සේ හැන්ද ඇවේ නිවන් දකින්න තිබුණත් ගෙදර මායිය බලන්න ගෙදර යන්න එපා. ඒ නිසා නිවන පස්සට දාලා නෝන බලන්න හැන්දාට ගෙදර යන්න ඕන කම තමයි කට්ටියට තියෙන්නේ. ඒ නිසා නිවන නොලැබෙන එක නෙවෙයි ප්‍රශ්නේ. මේ අපි අල්ලගෙන බදාගෙන තියෙන මේ බර පවුල් සංවිධාන සමිතියෙත් ගහපු ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙනවා වැඩි බර ගමනට කරදරයි කියලා. බුදුහාමුදුරු කියන දෙයක් නෑනේ බුදුහාම කිව්වේ සීංච බිකු ඉමං නාවක්. මහණිව නැව විසිකරපන්. ඒතර තියෙනවා විසිකරපන්. ඒතර නැව පාවෙනව ගමන ඉක්මන්. නැවට බඩු කොටක් දාගත්තු තුක ගිලෙනවා රෝලට අදින්න බෑ. එනිසා මේ ගොඩ ගහ ගන්න ගොඩ ගහ ගන්න අපි ඉදිරි ගමන බාධා වෙනවා. මුළු සංසාරේ පුරාවට අපි කරන්නේ මේ කොට ගැහිලි. අත්ත සම්මාපණිදී කියන්නේ අපි දැන් හොඳයි. ඒක පිළිබඳ කට හොදලා කියන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්නේ දැන් හොඳ තැනක. ඒ මොකද බොහෝ මිනිස්සු සීල රකින්නේ නැති අතර අපි වමනාවෙන් ඊළඟන සිල්පද රකිනවා. බොහෝ කෙනෙක් සමාධි භාවනාවක් නැ වික්ෂිප්ත මනසකින් අන්‍ය විහිතව බීලා කාලා නටාගෙන ඉඳද්දී අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි සමාධියක් ගන්න උත්සාහ කරනවා. බොහෝ කෙනෙකුට ස්ථානෝචිත ප්‍රඥාවක්වත් එහෙම නැත්නම් ඇතිහැටි දැකීමක්වත් ඕනේ. ඒගොල්ලන්ට අඟහරු ලෝකෙට යන්න ඕනේ. අභිඥා ලබන්න ඕනේ. මැජික් බලන්න ඕනේ. අපිට මොකුත් නෑ අපිට ඕනේ මේ ආශ්‍රත් ප්‍රසවාස බලන්න විතරයි. ඇතිහැටි බලන්න නිසා අපිට කටවක කටල්ලා කියන්න බෑ නරකයි කියලා. නමුත් මේ එක එකකට හම්බ වෙන වඩා හොඳ අවස්ථාව අපි කොච්චර පැහැර හදනවද කියලා බැලුවොත් හරියට කාරණාව දැනගත්තොත් උදේ තොරතුර හම්බ වෙච්චාම හැන්දෑ වෙනකොට වැඩේ කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගාවේ හිටියා ගෝලෙක් අවුරුදු මාස 6ක් විතර වගේ කමඨාන් දීලා දීලා බැලුවා බැලුවා බැලුවා බැලුවා මේ සාරිපුත්තු හාමුදුරන්ට තේරෙනවා අපි මේ සූත්‍රය දේශනා කරන දසුත්තර සූත්‍රය දේශනා කරන සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ මේ විදිහට පින තියනවායි කියලා. ඉතින් දෙනව අසුබ භාවනාව හරියන්නේ නැහැ. මනුස්සයත් කරනවා හරියන්නේ නැහැ. පස්සේ දැනගත්තා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා බුදුජානක ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීන් මේ පින් ඇති දරුවෙක් මම පැවිදි වෙලත් මයි ළඟ ඉන්නවා ගෝලේ. මේ කමටහන් දුන්නට මට හරියන්නේ මේ මං අඳ ගන්නව ඔබ වහන්සේට වන්දන්නේ කියලා. එතකොට ඔය දැන් ඔය ඩෝබිලාට රෙදි දාන ක්‍රමයක් තියෙනවනේ උදේ රෙදි ටික දාපුවා හැන්දෑවට හොතලා දෙන ක්‍රමයක් same day service කියලා. අන්නේ වගේ බුදුහාන කෙනෙක් ඔක තියලා යන්න same day service කරලා දෙන්නම් කියලා. සාරිපුත්තු සාන්ති අnderලා කොල්ලගෙන්ලා බලපුවාම ඌට මේ අසුබේ ගැලපෙන්නේ නැහැ. ඒ මනසේ ආව මීට ආත්ම 500ක්ම යනකම්ම දිගටම රත්තරන් කර්මාන්ත කරලා තියෙන්නේ සියුම්ම කැටයන් කපු එකයි කරලා තියෙන්නේ. ඒ නිසා යාට ලස්සනයි තේරෙන්නේ, సౌందර්යය තේරෙන්නේ, හැඩ වැඩයි තේරෙන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ කිව්වා සවැත් නුවර එහා ජේතවනාරාමයේ එහා පැත්තේ පොඩි පොකුණක් වගේ හදලාමවල ඒකෙන්ද ලස්සන සමමිතික නිලුමක් පිපිච් එකක් දිහා බැලලා කිව්වා යුරට වෙලා හොඳට වල්ලෝ නිලුඹ දිහා බලයින් කියලා. ඒ මිනිස්සයා බැලුවා හත්මුතු પરම්පරාවකක් දැකගෙන මෙච්චර ලස්සන සම්මිතිකව හදපු නිලුමක් කියලා මේක දිහා කොච්චර හිත ආකර්ෂණය වුණාද කියනවනම් ඒක නිකන් මේ කසිනියක් වගේ ඒකටම හිත ගියා. මොකද දැකලා තිබුණා එච්චර සුමට එච්ච ලස්සන කැටයක්. බලහන් ඉන්නකොට දැන් සරුවචන සිරිජිත සංගමේ ක්‍රමයෙන් අර මල පර වෙන විදියට බුදුහාමුදුර හැදුවා. මේ තේමාවට කරපු වැඩේ. ඉතින් මෙයාට දැන් ඕනේ අර මල තිබුණු තාලෙම තියන්න. මොකද රත්තරන් බඩුවක හදපු මනුස්සයාට ඕනේ ඒ උපකරණේ ඒ ආභරණේ එහෙම තියෙන. මේක දැන් වෙනකොට ටික ටික ටික ටික යනකොට දැන් මේක මේ ස්වභාවික මලක පෙති හැලෙන ස්වරූපයටත් ඉක්මනට පරවිලා යනවා රත්තරන් මල. එතකොට බුදුරජාණන් වහන්සේ මෙයාට අසුබේ බාර අර අරමුණට හිත දාගන්න ක්‍රමේ වෙනස් කරලා අරමුණට හිත බඳලා රූප ලෝකයක රූප ධානා මට්ටමකට හිත කීකරු කරලා අසුබේ දැම්මා පැය ගානකින් ඒ හරහා එයාට මේ දේ දෙයක් අපි බලාන ඉන්න දේ නිට්ටියව මගේ රත්තරන් බට්ටුවේ කවුරුත් හොරකම් කරන්න තුව මගේ කණේම තියෙන්නේ කියලා අපි නිට්ටිය සංඥාව තිබුණාට ඒක දිහා බලාන හිටියත් ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කච්චල් බැඳෙනවා කුණු වෙනවා නරක් වෙනවා වෙනසක් ඇති වෙනවා කියලා අනිත්‍යතාවය තේරුම් ගන්නේ බැරිකම නෙමෙයි තියෙන එකට අපි වෛර කරනකමයි තියෙන අපිට නිත්‍ය බවටයි අපි මේ යාදිනී යදින්නේ ඉල්ලීම් ඉල්ලන්නේ අයිතිවාසිකම් හටන් කරන්නේ මෙව නිත්‍ය කරලා දෙන්න කියලා. ඉතින් කොහෙද අපිට අනිත්‍යයක් වැටෙන්නේ? අනිත්‍ය තමයි ලෝකේ හැටි. අපි කියනවා මට රසාව විස්තර කළ දෙන්න. මට දැන් මේ දේ ඉස්තර කළ දෙන්න. ඉතින් මරණකම් කන්න කරනවා ඉස්තර කළා. ඉස්තර වෙනවා. මොකන්ද ඉස්තර වෙන්නේ? සංසාරේ අනිවාර්යයෙන්ම දීර්ඝ සංසාරයකට වාසනාව ලැබෙනවා. මේ අනිශ්චිත දේ අනිශ්චිතයි බව තේරුම් අරගන්න අත්ත සම්මා පණිදි වශයෙන් මම මේ මොකීටද මේ භාවනා කරන්නේ? මම මොකද්ද මේ අරමුණේ දැකිය යුත්තේ කියන එක දන්නේ නැත්නම් අරමුණේ හැම භාවනා දිනුවක්ම යෝගාවචරයට පේන්නේ වැරදිලක් විදියට. චෝදනාවක් විදියට අභියෝගයක් විදියට ඔය කමඨාන් සුද්ධ කරනට අහගෙන ඉන්න මෙච්චර ලස්සන භාවනා වේදී අපි කී විදිහකට මේක සැක කරනවා ඒ මොකද ඒ නිත්‍ය සංඥාව නිසා. අපි දන්නේ අරමුණ එහෙමම අර සාරිපුත්තු ස්වාමීන්ගේ ගෝලයට දීපු රත්තරන් උපකරණේ මල වගේ එහෙම තියෙක නෑ බුදුචාන් වහන්සේට පෙන්වන්න ඕනේ ඒකට හිත බන්දල බන්දපු අරමුණ විපරිණාමයට පත්වන බව හුත්ව අභවතා තිතස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන එක තේරුම් ගන්නයි. ඉතින් අපි අර අල්ලගත්ත ඇල්ලිලි සැර කොච්චරද කියනවනම් ඒක වෙනස් දෙයක් බවට පත් වෙනොත් තමන් මැරෙනවා වාගේ. තමන්ද කරපු අභියෝගයක් වාගේ තමයි පේන්නේ. ඒක නිසා හිතන්න කාට හරි පුළුවන් නම් භාවනා කරනකොට මම මෙතෙන්දී සුවිශේෂීව මතක් කරනවා විපස්සනා භාවනා කරනකොට තමන් බලන අරමුණේ තියෙන හැම පැතිකඩම හැම වෙනස් වීමම හැම විපරිණාමයේම චීන කන්නඩියක් දාලා බලලා වගේ ඒක වාර්තා කරන්න පුළුවන් නම් ඔච්චරකල් භවනා කරන්න දෙයක් නැහැ. අපිට බේන එක වෙනස්සියෝ මට කරන අභියෝගයක් වගේ. එහෙම නැත්නම් මේක කොහොම හරි නොසැලෙන්න නොවෙනස්ව තියාගෙන ඉන්න උත්සාහ කරන්න ඕන කියන වගේ අපේ පණිදිහ වැරදි. අපි ළඟ තියෙන නිත්‍ය සංඥා මේක විපල්ලාශයක් අපිට ඕන මේක අනිච්ච සංඥාට මාරු කරන්න. අපි ළඟ තියෙන මේක ආත්ම සංඥා මේ අරමුණ මගේ කියා ගන්න. ඒක නිසා වෙන අරමුණක් ආපු ගමන් අපිට තරහ යනවා පිටින් අපු අරමුණ මැරේවා නැතිවා විනාශ වේවා. මගේ අරමුණ මට වේවා අනේ හොඳයි කියලා හිතෙන්නේ මොකද මේ අරමුණ ආත්ම කරගෙන. අරමුණ සුඛ කරගෙන අරමුණ සුභ කරගෙන ඒක නිසා ඒකට මොන පැත්තකින් හරි අවුවක් වැස්සක් කුලපක් වැදුනොත් දඟලනවා. මේ විදිහට නැතුව මේ අරමුණක් ඉස්සර දීලා තියෙන එක නිත්‍ය නිසා හෝ සුඛ නිසා හෝ සුබ නිසා හෝ ආත්ම නිසා නෙමෙයි අරමුණේ යථා ස්වභාවය බලන හිටියොත් එක විදිහට ආස්වාස දෙකක් මේ ලෝකේ නැහැ එක හුස්මක් අරගන්නවා දෙවෙනි හුස්ම වෙනස් එක ප්‍රස්වාසයක් තව ප්‍රස්වාසයක් වගේ නෑ ඒ නිසා දර්ශන විද්‍යාව පිළිබඳ සුද්ධෙක් බටහිර විද්‍යාඥයෙක් ලියනවා එක මිනිහෙකුට එකම ගඟට දෙසරයක් බැලලා නාන්න බෑ මොකද කලින් ගඟ ගලලා ඉවරයි. දෙවෙනි සැරේ බහිනකොට වෙන ගඟකට ගලන්නේ. බුදුචානන්සේ කියනවා එකමත් නෙවෙයි දෙවෙනි සැරේ බහින එකත් වෙනස්. ඉස්සලගේ තෙමිච්ච නැති එකේ දෙවෙනිට බහින තෙමිච්ච එකේ. මේකද ඉච්චරම අමාරුයි තේරුම් ගන්න. නමුත් අපිට බේන්නේ එකම එක ගඟට දෙසරයක් බහලා නැවයි කියලානේ. ඉතින් මේක අර පුංචි පුංචි වෙනස්කම් ටික බලලා බලන බලන ආශ්වාසයේ බලන බලන ප්‍රශ්වාසයේ නැත්තම් බලන බලන පිම්බීමේ හැකිලිමේ බලන වමේ දකුණේ පුළුවන් තරම් විතර වැළුවොත් විතරයි මේකේ පුංචි පුංචි වෙනස්කම් තියෙන බව තේන්නේ ඈත ඉඳලා ලෙඩ කපුටෙක් වැලකන්නා වගේ බලන්න හිටියොත් මේක එක විදිහට තමයි පේන්නේ හොඳට විස්තර සහිතව බැලුවොත් අපි විචිතුරු බලන අදහසකින් එහෙම නැත්නම් විවේචනාත්මක බැලුවොත් විතරයි අපිට යමක පුංචි පුංචි වෙනස්කම් දැක් ගන්න පුළුවන්. අන්නේ වෙනස්කම් දැක්කොත් ඒ කිනාට තේරුම් ගන්න ඕනේ අත්ත සම්මා පණිදි වශයෙන් මට දැන් ඉසලා අරමුණ පේනවා. දැන් අරමුණේ විසිතුරු පේනවා. දැන් අරමුණ විවේචනාත්මකව පේනවා. මෙන්න මේ විවේචනාත්මකව විසමම වැලීමට තමයි විපස්සනාව කියලා කියන්නේ. අරමුණට සම්ප්‍රදාන කුල බැලීමක් නෙවෙයි. විපස්සනාව කියලා කියන්නේ සුවිශේෂී බැල්මක්, විසම බැල්මක්. තමන් බලන අරමුණේ හැම වෙනස් වීමකටම ඉඩ තියලා බලනකොට අරමුණේ වෙනස් වීම පේනවා මේක නොවෙනස් වේවා නිත්‍ය සංඥාවෙන් බැලුවොත් පෙනුනත් ඒක Tamanට අභියෝගයක් වෙනවා දැක් ගන්න බැරි වෙනවා ඒ නිසා භාවනා කරන කෙනා අත්ත සම්මා පණිදි කියලා කියන්නේ භාවනාව යන කෙනාට භාවනා නොකරන කෙනාට වඩා ප්‍රස්තාවල් වඩා හොඳ භද්‍ර අවස්ථාවල් මංගල අවස්ථාවල් රාශි රාශි වශයෙන් පහළ වෙනවා අන්නේ පහළ වෙන හැම එකක්ම Taman ප්‍රයෝජනයට අරගෙන දැන් දැන් වඩා හොඳයි කියලා තීරුම් ගත්තදී තව චිත්තක්ෂණිකින් හොඳ වෙනවා ඊට වඩා හොඳ එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ඒ වඩා හොඳ දේ අරගන්නවා ඒක ටික වෙලාවකින් හොඳ වෙලා ඊට වඩා හොඳ එකක් පේනවා. උදාහරණයක් වශයෙන් හිතන්න දැන් මේ මේ පඩිපෙළ දිගේ අපි උඩට යන්න හදනවා. ඉතින් අපි සාමාන්‍ය ඔය පරණ ක්‍රමයේ පඩිපෙළ මුල තන්දකට පහනක් තියෙනවා. ඒකට ගියාට පස්සේ තමයි පරිපිලට මුණ දාන්නේ. ඉතින් ලෝකෙ හැමතැනම ඉඳලා සඳකට පහන්ට ආවයි කියමු අපි කිව්ව පාපිසුල්ට ආවයි කියලා. ඊට පස්සේ ඔන්න ඉස්සරහ තියෙන බඩිපෙළ පේනවා. එයා ඒකේ අඩියකට ගොඩ උණයි කියමු. වැඩි අඩියකට ගොඩ වෙනකොට තව පඩියක් වැඩිපුර පේනවා. තව අඩියකට ගොඩ වෙන තව අඩියක් වැඩිපුර පේනවා. උඩට යන්න යන්න යන්න යන්න එක එක එක එක පඩියක් මුලදි නොදැක්ක පඩි තේරෙනකොට ඒ හැම එකක්ම ටික ටික ටික තල්ලු කරගෙන යන්න ගියොත් අපි මේ කන්දේ ඉහළටම යනවා. එහෙම නැතු අම්මේ මං අර පොළවේ හිටියට වැඩිය දැන් පළවෙනි පඩියට කොහොමද පාටිපත් උනානේ කියලා ඕකේ පාටි දම දම නටන්න පටන් අරගත්තොත් කවදාකවත් එමන් සෑ දෙවෙනි පඩියට යන්නේ නැහැ. අපි මේ ලබලා තියෙන ජයග්‍රහණ නරක දේවල් නෙවෙයි. ඒක ගණන් ගන්න තරම් දේවල් නෙවෙයි. ඒක තමයි ඉස්සරහට යන්න පුළුවන් කියන පින විතරයි මේකේ තියෙන්නේ. ඒක දැනගෙන ඊගාපටියට ගොඩ වෙන්න වටපිට බලන්නත් එපා, පෙර බලන්නත් එපා, චරිචුරු ගන්නත් එපා. ඒකට ගොඩ වෙන්න තව පඩියක් පේනවා. ඒකට පේනවා තව පඩියක් පේනවා. කොහොම ටික ටික ටික ටික ඒ යන ක්‍රමය අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ ප්‍රතිපදා, අනුපුබ්බ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා පෙන්නනවා. මුඛකටවත් ආපු නැති මනසට මෙලෝ දෙයක් පේන්නේ. බහැවු එක්කනට පේනවා මේට වැඩි පොඩ්ඩක් හොඳ එකක් තියෙනවා. ඒකට යනකොට පේනවා ඊට වැඩි හොඳ එකක් පේනවා. ආන්නේ පෙරලෙන ගතිය, දියුණු වෙන ගතිය අත්ත සම්මා පණජි විදියට ගත්තොත් එහෙම මේ කිසිම කෙනෙක් බුදු වෙලා මිසක නතර වෙන්නේ නැහැ. අපිට මේ ලැබිලා තියෙන දේවල් මොනම දෙකින්වත් සතුටු වෙන්න පුළුවන් දෙයක් ලැබිලා නැහැ. අපි යන්න ඕනේ ආපහු හරවන්න බැරි තැනකට. ඒ තමයි පළවෙනි මාර්ග ඥානයි කියලා කියන්නේ. එතෙන්දී Tamanට ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වශයෙන් මේ මමයා ඉස්සර කරගෙන මේ නටන නාඩගම. එහෙම නැත්නම් මේ හැම ආතතියකටම ලෝකේ හැම අසහනයකටම ලෝකේ මූලික හේතුව මේ මම කියාගන්න එකනේ. ඒ තරම් අසහනයක් දෙද්දී ඒ තරම් ආතතියක් දෙන්නේ මේ මමේ අරසා කරගන්න අපි මේ දිවා රාත්‍රියේ හීනෙන් පවා මේ දඟලන දැඟලිල්ල බුදුජාහන් වහන්සේ පෙන්නලා දෙන්නේ ඒ නිසා හීනෙන් හම්බෙච්ච වස්තුවක් හීනෙන් නැති වෙලා හීනෙන් අඬනවා වාගේ මේ මමයා මරණ මොහොතේ එනකොට උදව් කරයි කියලා හිතනවා වයසට ගිහිල්ලා ලෙඩ වෙනකොට උදව් කරයි කියලා හිතනවා නෑ යා තිබුණට වැඩි මල කරදරයක් කරනවා ඒ වෙලාව. ඒක නිසා මේ හයිය හත්තේ තියෙන වෙලාවේදී මෙහෙම එකෙක් නෑ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක මේ ටිකක් රිදෙන්න කියන්නේ මහායාන බුද්ධඝම් පොතේ හැන්දකොරේ තමන්ගේ ගෙදෙට එන හොරා පේන්නේ නැති නිසා තමන්ගේ පුතා කියලා හිතලා ගෙට ගත්තොත් මොකද වෙන්නේ කියලා. ඒ ටික තමයි අපිට වෙලා තියෙන්නේ. මේ හොරෙක් කෙනා ගේ බින්දින්න ඊතර මිනිස්සයා මේ පුතා ගෙට එනවයි කියලා හිතලා ගිත ගන්නවා ආන්නේ වගේ අපි ඇතට ඇතුළට අරගෙන තියෙන හැම මේ රූපය මම කියාගත්තොත් වේදනා මම කියාගත්තොත් සංඥා මම කියාගත්තොත් සංස්කාරමී අපේ නව නිර්මාණ මම කියාගත්තොත් විඥානය මම කියාගත්තොත් ඒ පස් දෙනාම සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මේ දුක්ඛඳක් තමයි මම කියාගෙන තියෙන්නේ කියලාක දකින්ට පෙන්නන මේ යොමුව මේ ගොනුව අපට පේන්නේ මේ සාමාන්‍ය පෞල් ජීවිතේ ඉනකොටව කතා කරන්නවත් එපා කියන මට්ටම. සම්භාවනාට අපි කරාට මේ පේන්න පටන් ගන්නවා එක එක මට්ටම්. පේන පේනකොට ඒකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය ආවොත් ඒ මිනිස්සයා බ්‍රහ්මයාටවත් දෙයියෙකුටවත් යක්ෂයෙකුටවත් මාරයාටවත් මොනම කෙලෙසයකටවත් අල්ලන්න බෑ. අල්ලන්න බැරි වෙන්න අල්ලනවා නම් අහුවෙන්නේ අපි මේ දියුණුවට බයයි. මේකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා fear of freedom කියලා. අපි අලුත් දේවල් වලට පුදුමාකාර බයයි. නිකමට හරි භාවනා කරනකොට ඔළුව හෙල්ලුනොත් ඉතින් ගිහිල්ලා බලනවා නැකත් පත්‍රය අරගෙන මේ ඔළුව හෙල්ලුනේ මොන භූතය ඇවිල්ලාද නැත්නම් මේකට මොන තොইলේ නැටුවත් හොඳද අර කෙදිට යනවා මෙතින්ට යනවා මොකද මේකේ හෙල්ලෙන්නේ නැතු ඔළුවක් කියලා හිතන්නේ භාවනා කරනකොට පොඩ්ඩක් සීතල වුණොත් උණුසුමක් ආවොත් කම්පනයක් ආවොත් චංචලයක් ආවොත් ඒ තරම් පුදුමාකාර බයයි බිත්තර මල්ලක් අරගෙන යන කෙනෙක් වගේ. ඒක මුළු මානව පුරාම තියෙන දෙයක් තමයි අලුත් දේවල් වලට බය තරම් අපි බය ආදුයි. බුදුජානන් වහන්සේ සහ ඔය බේටන් පවල් සාමිවරයා විතරයි මේ සංඝ සමාජයේ සහ බාලදක්ෂ ව්‍යාපාරයේ හැදුවේ. ඔක්කොම සැප පහසුකම් තියදී ඵලයන් කැලේට ගිහිල්ලා හිටපන් කැලේ ඉඳලා බලාපන් උඹේ ඇඟේ හිතේ ශක්ති කොච්චර තියෙනවද මේ වගේ පරිසරයක ජීවත් වෙන්න කියලා හැම සැපක්ම තියදී කැලේට යන්න යෝජනා කෙරුවෝ ඔය බුදුහාමුදුර තමයි එක මේ මෑණිතික දිය සුද්ධා කරුව වැඩේ තමයි බාලදක්ෂ ව්‍යාපාරය අනිත් ඔක්කොම පුදුමාකාර බයයි ඒ බය මොකද අලුත් දේවල් වලට කැමති නැහැ ඉතින් කවදාකවත් නිවනක් නැහැ අත්ත සමාපණිදි කියන්නේ ඒක නෙවෙයි. Taman බොහොම විප්ලවකාරී එන ඕන දෙයකට කඩාගෙන යන්න ලෑස්ති වැඩි මොනොත් පිස්සු වැඩි වැඩිමොත් මැරෙයි කොහොමඩත් නිකන් හිටිය පිස්සු වැඩිනවා නැතත් මැරෙනවා එතන කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ මාරයත් එක්ක ෆෝඩ් කොන්ට්‍රැක්ට් ගාගන්න නැහැ නෑ මම මැරෙන්නේ නැහැ කියලා කියන කෙනෙක් එක එක්කත් නැහැ එක එක්කත් නැහැ ඒ නිසා ඒ දේ කරන මිනිහට කියන අත්ත සම්මාපණීදී ආ ඕනම වෙලාවක ලෑස්ති කොහොමඩත් මැරෙන මේ ශරීරේ භාවනා පරියන්කින් නැති ඕම් මැරිච්චාම මොන තරම් නඹුවද කියලා බලන්න. කොට්ට උඩ ඉඳලා මෙහෙම භාවනා කරද්දී එහෙම හක් යවොත් එහෙම මන්නම් එහෙමම මේක තියනවා මේ ශාලාවට නඹුවක් විදියට. ඥානරම ස්වාමී ඥානানন্দ ස්වාමී කියනවා පින්ඩපාත යනකොට පාත්‍රෙත් කරේ දාගෙන එහෙම පාරාණිට වැටලා මැරුණොත් කොච්චර සන්තෝෂයක්ද? ඔය වෙන වෙන කඩපුලිකම් කරගෙන ඉන්නකොට මැරෙනවට වැඩිය. මේ මෙතන පල්ලෙහා වාහනේ පල්ලෙහාට ගන්නකොට ලොරිය ඊට පස්සේ ඊරම පෙරනවා දෙන්නේ ලොරියට මැරුණා මල. මේ ඒගොල්ලෝ ආව මේ 17 වෙනිදා දානෙට. ඒ බෙල්ල කඩලා ගිය පොළු පොඩි අම්මලා දෙන්නේ හිටියා. ඒගොල්ලෝ කියනවා සාංශ සන්තෝෂයෙන් දානෙත් දීලා යනකම කෙලින්ම මැරුණා ඉවරනි. අපි දෙන්නෙක් මැරුණා. ඉතින් අපේ මම ගියා ඉස්පිරිතාලේ. මේ අවිසාවේ. ඉතින් කියනවා සාමනේ මේ අපරාධෙලි ඉතුරුනේ. අපිත් මැරලා ගියා නම් හොඳයි. හොඳ වැඩක් කරින්නොත් මැච්චා හොඳයි. ඒ නිසා භාවනා කරනකොට අපි සිල් සමාදන් වෙලා ඉන්නේ. බුද්ධ ධම්ම සංඝ සිල් සරණ ගිහිල්ලා ඉන්නේ. අපි යන්නේ භාවනා කරන්න ඕය තම්බන ගන්න ධම්මන කපම් බැදගෙන ගන්න බැදගෙන කපම් කියලා දුන්නොත් මොකක්වත් එන්නේ. මේකේම නේ මැස්සෙක් කෙනා දැක්කොත් එහෙන් අමාරු. ගෝබියෙක් නැලිනවා දැක්කොත් එහෙත් අමාරු. සීතලක් ආවොත් කම්පනයක් චංචලයක් ආවොත් කොළ අරගෙන ලියනවා කම්පනිය ආවොත් මොකද ස්වාමීන් වහන්සේ? චංචල ආවොත් මොකද ස්වාමීන් වහන්සේ? සීතල වුණොත් මොකද ස්වාමීන් වහන්සේ? උණුසුම් වුණොත් මොකද ස්වාමීන් වහන්සේ? මේ පිටර බලල පොඩි වෙයි කොහමද? ගෙදර ගෙනියන්න එපා මේක පොඩි කරන්න නැතුව. ඒ ධර්මතම ඒ ධර්මතම බයයි. මුගව දෙනෙක් මේ බුදුහාමතු බොහොම වරද්දවට තීරුම් ගන්න තියෙනවා මොනම දෙයක්වත් කරගන්න බැරි මේ ගෑනු රූපයක් වගේ එකක් කියලා. ඔයගොල්ලෝ පත තීරු කරන්න යන්න එපා. 16 දෙනෙක්ගේ අත්තුන්ගේ ශක්තිය තියෙනවා. හැබැයි මැස්ටේකටවත් හානියක් කරන්නේ ඒ බයර නිසා නෙවෙයි කැත නිසා. අසුරිය අසුචි වල කේන්දලා නැගිටලා එන ඌර දැකලා කියනොද සිංහය දැකලා වරණියකෝ රණ්ඩුවට පුළුවන් නම් කියලා. ඌ සිංහය යන්නේ නැහැ. ඇයි ඒ? කැතින්දා ඉතින් බුදුරජාණන් වහන්සේටම රණ්ඩු කරන්න දෙයක් නැහැ. දැන් එන බෲස් ටිලා ආහාර කට්ටියම බූස් බූස් ගල ගහගෙන ඉඳ දෙකලා තියෙනවා. හයියෝ එකේ කුට කොන්ද බන්නේ නැහැ. කොන්ද බන තියෙන එක ගහගන්න යනවා. කවදාවත් නැහැ. ගහන්න ඕනේ මොකටද ගහන්නේ? වැඩි ගානයි මාෂල් ආර්ට්ස් කරනනේ පිස්තෝලයෙන් ගහනදී කඩුව තියානදී බුදුරජාණන් වහන්සේ මේ අත් දෙක පෙල්ලක් කියනවා. නාලගෙඩි යතාවත් අත් දෙකේ මොකුත් නැහැ මස්නා. බය වෙන්න එපා පිස්තෝලයක් නැහැ මොකුත් නැහැ. මෙන්න මේක ලැබේ මුද්‍රා පෙන්නන. අපි හිව එහෙව් සර්වඥන් වහන්සේ ගෝලිය අපි උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණි. භවනා කරන්න ගියාට පස්සේ ඒ අත්ත සම්මාපණිදි තියෙනවනම් තමන් මේ ඉන්නේ අරමුණේ බව දන්නවනම් මෙතෙන්ට ආපු පාර දන්නවනම් කඩාගෙන යන්නේ එකයි තියෙන්නේ. ලොකු සාන්ති ඉන්න කාලේ කියන්නේ ඔන්න ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා යන්න කියනවා. වෙන දෙයක් වෙච්චාවයි කියලා. අපි එමුනේ ඉස්සරහට අඩියක් තියනොත් දෙකක් පස්සට ගන්නවා. මේ ඇඟ සීතල වුණානි. හෙල්ලුණානි. උඩ පැත්ත හෙලුණට යට පැත්ත හයි වුණානි. මෙහාට මෙහාට යනකොට පොළොව හෙල්ලෙනවා වගේ තේරෙනවනේ කියලා. ඇත්තටම බහනවා හොඳ දියුණුව. නමුත් ඒක බීචිකාවක් කරගන්නේ මේ කයට තියෙන සුද්ධ ආසාව. ජීවිතේ තියෙන සුද්ධ ආසාව මේ කවදාකවත් මැරෙන එකක් නෑ නින්දට මේ ලෙඩ වෙන එකක් නෑ වයසට යන එකක් නෑ කියලා එක එකක් නෑ මේ ලෝකේ ජීවත් වෙච්ච එක දිගට හැම එකක්ම මට නැසත්‍රේ දන්නේ නැහැ. ඕන කෙනෙකුට කියලා ඕනම කේන්දරයක් තියෙන කාට මට කියදැග උඹ මැරෙනවා මැරෙනවා මැරෙනවායි. හැබැයි දිනේ විතරයි කියන්නේ. ඒකට නැත්තරේ ඉගෙන ගන්න ඕනේ. තටමඬ ඕනේ නැහැ. ඉතින් මේ මැරෙන්න ඉස්සලා තියෙන මේ බයට තමයි කෙලස් කියන්නේ. බුදුසසුනේ තනි වචනයක් පාවිච්චි කරනවා. සීලු කෙලස් වලට බයයි. භාවනා කරනකොට ශ්‍රද්ධාව තියාගන්න, සීල තියාගන්න, සතිය තියාගන්න. හොඳට බලන්න දැන් මම වේගුලනවා, දඟලනවා, ඇඟ උඩ යන්න හදනවා, දඟලනකොට මම පටන් ගන්නකොට තිබුණු ශ්‍රද්ධාවේ බුදුන් ධම්ම සංඝ කියලා තියෙන ශ්‍රද්ධාව වෙනස් වීමක් මට වෙලා තියෙනවද? එහෙම නැත්නම් මම තමන් ගා පටන් ගන්නකොට අට සීල් නම් දස සීල් නම් සාමනේ සීල් නම් උපසම්පදා සීල් නම් සීලෙට මොකක්ද වෙලා තියෙනවද? එහෙනම් මෙතෙන්දකන් සතියට මොකක්ද වෙලා නැත්තම් හොඳට මතක තියාගන්න මේ තමයි අපි ප්‍රත්‍යක්ෂණය කරන ක්‍රමය. නිසා ඉඳ ගන්න ඉස්සලා හැමදාම පරියන්කේදී බුදුන්ගේ කය පූජා කරන්න. සිල් අරගෙන ත්‍රිසත්නේ මගේ කය ජීවිතේ මම පූජා කරනවා කියලා. ඒකට බයක් ආවට පස්සේ ඒක අදිෂ්ඨාන ගන්න ඉස්සරහට. ඉතින් මේකෙදී මේ වැඩේ මේ මාතියට එන බයට එන සැකයට එන අනිශ්චිතතාවයට මුහුණ දෙන්න බැරි එකට මම බැනුම් අහන වචනයක් පාවිච්චි කරනවා ගෑනුකම කියලා චරිචුරු කියලා. චරිචුරු කරන කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. ඒ දුඟෝදනේ මට බන්නේ නම් ගෑනුට නිවන් දැකෙට බැරිද ස්වාමීන් වහන්සේ නිකන් පිරිමි කතා කරන්න බං කො නෑ. ගෑනු නැගතින් ඉපදිච්ච පිරිමින්ටත් බෑ. පිරිමි නැගතින් ඉපදිච්ච ගෑනුන්ට පුළුවන්. කඩාගෙන යන්න ඕන. චරුචුරු ගාන පස්ස ගහන කෙනෙක් මම නම් කන්දක් නගින්නවත් කැමති නෑ. වැඩක් නෑ උන්ක ගියාම තීන කොච්චරක්වත් හැම වෙලාවෙම බය. එහෙම නෙමෙයි. ඉදිරියට යන කෙනෙක් ඉන්නවා නම් මුස්ලිම් මිනිසෙක් වුණා පයින් එපා. ඒක මේ ආගමක ස්ත්‍රීලිංග පුරුෂලිංග පවතින එකක් නෙවෙයි. පෙරකල පිං ඇති මිනිසයාට බුදු දැක්කට පස්සේ ධර්මයේ දැක්කට පස්සේ ආය වනවන්න දෙයක් නැහැ. එයා ඒ දිගේ ඉදිරියට යනවා. ඒ නිසා පුබ්බේච කත පුඤ්ඤතා කියලා ඊගාට කතා කරන්න තියෙන කාරණාවත් මේ අත්ත සම්මා පණිදිත් දෙකම එකයි. පිං මදි එකා ගුණ නුවණින් වෙලුවත් උගේ ගතිය වූ නාරී මැරුවා. කොච්චර බණ කියලා දුන මොනවා කරත් පස්සටම තමයි යන්නේ. පින් ඇති එකාට කියලා දුන්නොත් එක මෙන්න මෙහෙම කාරණාව කියලා ඌ කස්තරම් ගහලා පයින්. ඒ කියන අපේ බුද්ධ ශාසනයේ ਸਰවචනසි පහළ වෙච්ච අලුත අවුරුදු 20ක් යනකම් කිසිම විනය නීතියක් පැනෙන්නේ නැහැ ਸਰවචනහන්සේ මොකද ඔක්කොමලා ළඟට ආවේ පින් ඇති ඇත්තෝ එක බණපදයයි දෙකයි රහත් උනා. ඒකට කියනවා පූර්ව බුද්ධ ශාසනය කියලා. ඊට පස්සේ තමයි මේ දාන්නේ නැති නිසා ඇවිල්ලා කණ්ඩ නැති නිසා පැවිදි වෙන කට්ටිය ආවා. ගෙදර වහලෙ තෙමෙන හින්දා මේ පැවිදි වෙන කට්ටිය ආවා. මේ භාවනා කරන එකට නම්බු කරන නිසා පැවිදි වෙන කට්ටිය ආවා. අන්නෝ මෙන්න ගියාට පස්සේ තමයි මේ සිල්පද පැනවීමක් කරන්න උනේ. ඒ නිසා මේ වෙනකොට ඒ පිං ඇති ඇත්තු නිවන් දැකලා ඉවරයි කෝච්චිය ගිහිල්ලා කියන කතාවක් තමයි 2500 අපිට අහන්න හම්බුනේ. දැන් කාලේ භාවනා කරන්න බෑ වැඩ කරලා වැඩන්නේ නිවන් දකින්න බෑ කියලා. ඒත් 2500න් පස්සේ අපි ආපු પરම්පරාව එනකොට 아무තු දෙයක් මේ ලෝකෙ සිද්ධ වුණා. අරණ්‍ය වාසී සංඝයාට වඩා මට මේ සමා වෙන්න ඕන සංඝයා වහන්සේලා මේවා මම කිව්වට අරණ්‍ය වාසී සංඝයාට වඩා සංඝයාට වඩා ගිහියෝ භාවනා කරන යුගයකට අපි ඉපදිලා ගිහි භාවනාවේදී මේ ඕනම වෙලාවක ඇවිල්ලා භාවනා කරන්න ඕනේ පිරිමින්ට වැඩිය ගෑනු භාවනා කරන යුගයකට අද අපි ඇවිල්ලා ඒ ගෑනු අයගේ ඕනම වෙලාවක බෞද්ධ පිරිසක් ඉන්න පුළුවන්. කොච්චරද කියනවනම් අද බටහිර ලෝකේ භාවනා කරන විතරක් මේ භාවනා කරනාට උපදෙස් දෙන්න පුළුවන් අබෞද්ධයෝ පවා ඉන්න ලෝකයකට අපි අද මේ 2500 පස්සේ ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපිට මේ බෞද්ධ කොටිය ගිනිච්චයි කියලා අපිට එච්චර නම්බුවක් නැහැ. මොකද ඊට වැඩිය මේ භාවනාවේ ප්‍රයෝජන ගන්නවා. පෙරේදා තීන්දුවක් කරන් තියනවා එංගලන්තේ පාර්ලිමේන්තුවේ ਸਰවපාක්ෂිකව අපි සත්‍යමත් જાතියක් වෙමු කියලා. හැම ස්පිරිතාලෙකම හැම අධ්‍යාපනයකදීම සතිය උගන්වන්න ඕනේ අපි ඉස්සල්ලාම සතිමත් જાතියක් වෙමු කියලා. ඕයගේ තීන්දුවක් ගන්න මේ සකල සිරිම්පිරි ශ්‍රී ලංකාවේ කොච්චර කල්යයි කියලා හිතනවා. පුළුවන් වෙයි කියලා හිතනද අපේ දේශපාලනඥයෙකුට මේක ටිකක් කොපි කරලවත් ගන්න. ඒක නිසා අපි ඉපදිච්ච යුගයේ අපිට උලිලි පානවා මේක දැනගත්ත පිරිස කොච්චර අගය කරලා කොච්චර ආඩම්බර කරලා මේ සතිය වඩනවාද කියනවනම් ඒක අපට කරන ඉගියක් වාගේ අපිට මේ නිකන් දෙන අධ්‍යාපනයේ සරකන් නැතුව වගේ සර්වඥාන්සේ උගන්වන මේ සතිපට්ඨානෙ එහෙම නැත්නම් මේ මම දැන් මෙතන ඉන්නවා කියන මේ ධර්මය අපේ ප්‍රධානම පණිතිය කරගත්තොත් එහෙම නැත්නම් කොයි කරදරෙත් කොයි අමලියෙත් කොයි ප්‍රශ්නෙදිත් මේ Taman ඉන්න ඉරියව්වට හිත දාන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සයා ඒ ඒ අදහසින්ම විමුක්තිය ලබනවානේ කවුරු ළඟට යන්න ඕනෙත් නැහැ අලු සමීකරණ ඕනෙත් නැහැ පඳුරු පාකුඩම් ඕනෙත් නැහැ Tamanගෙම ශරීරය Tamanගෙම ඉරියව්ව තමන්ගෙම ඉරියාපතය සමාධි මේ අරමුණු කරන එක. ඒක කියලා දෙන්න කොච්චර අමාරුද බලන්න කිසි කෙනෙක් පිළිගන්න කැමති නැහැ. කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසාවත් පිළිගන්න කැමති නැහැ. මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභය ඒ වගේ වෙලාවකදී උදවට උපකාරයට හම්බෙන දෙයක් කියලා හිතන්න කැමති නැහැ. ඒ නිසා අත්ත සම්මා පණිදි කියන එක තව පැත්තෙන් අපි යෝජනා කරන්න ගියොත් අපි භාවනා කරන්න කියලා සක්මන් කරන්න කියලා ඉඳගෙන ඉන්න භාවනා කරන වෙලාවේදී අපට බාධා කරදර එනවා සද්ද වේදනා හිතවිලි අතීත අනාගත හිතවිලි ගොඩාක් එනවා. ඒක මේ කවුරුත් හිතන්න එපා මේ මට වෙන එකක් කියලා. ඒක මනුස්ස හිතේ හැටි. මගේ තියෙන අමනකම තමයි ඒ කරදර මම කියාගන්නේ. මේක මනුස්ස හිත මේක න්‍යාය ධර්මයක් මේ. හිත කියන එකේ හැටි. අන්නේ ඒ වගේ කරදරයක් ආපු වෙලාවක පාන මුල පටන් ගන්නකොට වෙන්න පුළුවන් මැදදී වෙන්න පුළුවන් අග වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවක ඒ අනිශ්චිතතාවයේ මැද ඒ සැකයේ මැද ඒ අනතුරුදායක தത്വෙදී දැන් මං කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවනම් ඒකටත් මං කැමතියි කියන්න අත්ත සම්මා පණිදි කිය. මම දැන් හිත සද්දකට ගිහිල්ලා තියෙනවා. මගේ දැන් හිත වේදනාවකට ගිහිල්ලා. හිතවිල්ලකට ගිහිල්ලා ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගත්තට පස්සේ කනගාටු වීම නෙවෙයි අත්ත සම්මා පණිදි කියන්නේ හරියි. දැන් ඔබ වැරදි තැනක දැන් මොකද්ද කරන්න ඕනේ කියලා දන්නවනම් එයා නිවන බාගෙට ලැබුවු කෙනෙක් වගේ. එයාට කියන්න පුළුවන් චුල්ලසෝතාපන්නය කියලා දන්නවනම් මට දැන් මේ සද්දය ඇහෙනවා හොඳයි. ඒකට මම කැමති නෑ. නමුත් මට පුළුවන් ද ඉන්න ඉරියව්වට යන්න අන්න දතරියුත්තේ. මට දැන් වේදනාවක් ඇවිල්ලා තියෙන්නේ. ආනපනිය කරන්න බෑ. කමන්නේ. මම දැන් ඉඳගෙන ඉන්න බව මට දැනගන්න පුළුවන් මම හිතගෙන නෙවෙයි කියලා. එහෙම නැත්නම් හිතවිල්ලක් ඇවිල්ලා. හිතවිලි රාශි රාශිනවා. ඉතින් මේ හිතවිලි රාශි රාශි වෙද්දී Taman දන්නවනම් දැන් නම් ඉතින් ගඟේ ගහගෙන ගියා වගේ හිතවිලි රාශියක් එනවා. ඒ නිසා ඉතින් ආනපානෙට නම් හිත දාගන්න බෑ. අඩු ගානේ මට පුළුවන් මේ හිතවිලි අස්සෙන් අල්ලපනල්ලෙන් ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඕකට කියන්න අත්ත සම්මා පණිදි කියලා. මම දන්නවා පිහිටිය යුතු තැන. කරදරයක් අමලියක් ආපු වෙලාවක මේකයි කල යුත්තේ කියලා මේ මේ අත්ත සම්මා පණිවිඩි කොච්චරක් කෙනෙක් විමුක්ත වෙනවද කියලා මම තමයි බලන්නේ තමන්ගේම කයමයි. නැගිනීතරව බලන්නෙත් නෑ උතුරුතරව බලන්නෙත් නෑ නස්සත්තර බලන්න යන්නෙත් නෑ පඳුරු පාකුඩම් ඉල්ලන්න යන්නෙත් නෑ කොහෙවත් නෑ තමන් ඉන්න කය බලන්න යනවනම් මේ මනුස්සයා මනාකොට එල්ලයක් සහිත පුද්ගලෙක්. එයාගේ ඒ එල්ලේ කඩන්න පුළුවන් ශක්තියක් බලයක් බරබෑමක් මුළු ලෝකෙම ඕනම කෙනෙක් කරදරයක් කරනවා තමන්ගේ කය දිහා බැලීම පණිජයක් කරගත්තොත් ඒක වළක්වන්න පුළුවන් යක්ෂයෙක් දෙවියෙක් මාරයෙක් පෙරේතෙක් මිනිසෙක් අකුසල ධර්මයක් අන්‍යාගමිකෙක් කවුරක්වත් නැහැ ඒ නිසා මෙවැනි දෙයක් තියෙන්නේ මිනිස්සෙකුට පමණයි. කවදාකවත් සර්පෙකුට සතෙකුට මේක යක්ෂයෙකුට ප්‍රේතයෙකුට ගන්න බෑ. එන්නේ වැනි මනුස්සකමක් හම්බෙච්ච අපි කතරගම දීය පිටිපස්සේ යනකොට. අරේ අපි ආගත්තේ මෙහා පිටිපස්සේ යනකොට. දෙයියන්ටත් ලේබඩ යනවා. මිච්ඡර වටිට මනුස්සකමක් තියෙද්දි මිච්ඡර බුදු කෙනෙක් ඇවිල්ලා මේ කාරණා තියෙද්දි දෙයියෝ ගාවට පඳුරු පාක් උඩන් අරගෙන යනවා. දී ඕන කෙනෙකුට ඉංචු ඉංචු කියලා කතා කරන්න කියලා කියන මම බුද්ධ පුත්‍රයෙක් මොකද්ද කියන්න තියෙන්නේ කියලා. දීයු ඇවිල්ලා අපිට කිය කරුණාකල පිං කළා අපිට පිං ටිකක් දෙන්න ඔය විකාර කරන්න එපයි. ඒ නිසා මේ අදහන සියලු දේවල් වලින් පේන අපිට කොන්දක් නැහැ. අපිට සද්ධාාවක් නැහැ. අපි අපේ සීලය අදහන්නේ. අපි සතිය පිටවන්න ඕනේ තැන දන්නේ අනේ මේ gedara වැඩ කියලා කියනවා. සතිය පිටවන්න බැරි gedara වැඩ. ඉතින් gedara වැඩ කරන ඉරියව්වක ඉඳගන්නේ. පොල් ගහපුවාම ඉන්නේ ඉරියව්වක් තියෙනවා. චූ කරනකොට කක්ක කරනකොට ඉරියව්ව තියෙනවා. ඉතින් බුදුහාගෙන ඕක බලපන්. ඉතින් මොකක්ද ආයෝකට වෙන? ගන්ධකිලියට ගියත් පැසිකිලියට ගියත් එකනේ. ගන්ධකිලියට ගියාම මල පූජා කරනවා. පැසිකිලියට ගියාම මල පහ කරනවා. එච්චරයි. කාටද තියෙනවද මේ මේ වැඩේ කරනකොට සත්‍ය පිටවන්න බෑ මල පූජා කරන වැසිකිළියේ ගඳකිළිය විතරයි මේ පින තියෙන්නේ මල පහ කරන වැසිකිළියේ පින නැහැ කියලා එන මොකටද බුදුහාමුදුරු මේ උච්චාර භාෂාවක මේ සම්පජානකාරී හෝති කියලා මේ බොහොම බුදුබණයක් කියලා තියෙන්නේ ඒ නිසා මේවා සීරම බුබ්බඩකමට කම්මැලිකමට කියන කතා හැබැයි ඒ එහෙම කිව්වට බුබ්බඩකමට කම්මැලිකමට කියලා කිව්වට ඒ ඇත්තෝ එහෙම කරනවට භාවනා ගුරුවරුවක කියන්න ඕන කියලා බුදුම ස්වාමීන් කියන. ඒගොල්ලන් කියලා දීලා නැහැ. මේ ඉස්කෝලේ පොත්වල මේව නැහැ. දෙමාපියෝ දන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් ඒක අටිට කියලා දෙන්න ඕනේ. ඔය නිදහසට කරුණු කියලා කියන්නේ බයට කරන කතාවක්. අත්ත සම්මා පණිදි තියෙනවනම් ඉමර්සන් කියලා බටේ දාර්ශනිකයෙක් කියලා තුන අපි මේ කරන ඕනම වැඩක් මීට වඩා හොඳින් කළ හැකි ක්‍රමයක් තියෙනවා. මැරෙනකම්ම කෙරුවත් මීට වඩා හොඳින් කර හැකි ක්‍රමයක් මේක තමයි අත්ත සම්මා පණිදි කියන්නේ. වෙන විදිහට කියනවා අපි හොඳයි තමයි වඩා හොඳ දේ හොඳ දේ වෙන් කරගන්න බැරි නම් අපි මේ බාධාවට තියෙන එකම අරියාදුව තමයි අපේ හොඳ ටික. එනිසා අපේ හොඳ ටික පාවලා දීලා වඩා හොඳට යන්න පුළුවන් නම් ඒකට කියනවා අත්ත සම්මාපණති. සම්මාපණති කියලා කියන්නේ මනා ප්‍රණිදී කියලා කියන්නේ අභිමතාර්ථය කියලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒක කටයුතු කරනවා නම් එයා දිගටම වතුර දිගේ කතාගෙන යන ගලක් කැපි කැපි කැපි කැපි ගිහිල්ලා මුන්න තරම් කැත ගලක් වුණත් අන්තිමට රවුම් වෙන්නේ කොහමද? ඒ ගලේ කවදාකවත් පාසි බඳින්නේ නැහනේ. පෙරලෙන ගලනේ. ආනේ විද පෙරලෙන ගතියට සාසනේ තියෙන ගතියට කියන ඕපනයික කියන ගුණය. අපි කොතනින් පටන් අරගත්තත් ඕපනයික ගුණය අනුව වඩා හොඳ සත්පුරුෂෝ ගාට වැටෙනවා. වඩා හොඳ සද්ධර්මයට වැටෙනවා. අපි ළඟ තිබුණට වැඩි ශ්‍රද්ධාව වැඩෙනවා. සීලය වැඩෙනවා. සමාධි මේ සතිය වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න තමයි තේරෙනවා. දැන්නෝ બોලේ පාර පෑදුණී කිය. අපි මෙතෙක් කල මොනවද කරේ කියලා ඉස්සරහ ගමනේ යනකොට තමයි තේරෙනවා මේ බුදු කෙනෙක් අපට කරන සේවය එහෙනම් මේ ධර්මයෙන් අපට වෙන සේවය අපිට කවදාකවත් කියලා නිම කරන්න බෑ. ඒ සඳහා තිබිය යුත්තේ තමයි අපි එකට නතු වෙන්න ඕනේ. ඒකට දෙන්න තියෙන තනි වචන තමයි අහිංසක වෙන්න ඕනේ. පැහිය වෙන්න එපා, අක්ක වෙන්න යන්න එපා, අයියා වෙන්න යන්න එපා. මේ ශාසනයත් එක්ක සෙල්ලම් කරන්න යන්නත් එපා. අපි නිතරම අහිංසකෝ එක් කරනවනම් එන්නේ එන්නේ ඉහළ තැනකට යනවා. මෙන්න මේ ධර්ම තුන පතිරූපදීස වාසය, සත්පුරුෂෝපනිස්සය, අත්ත සම්මා පණිදි හරියන්නේ පෙරකල පිං ඇති ආයතයි. ඒකට කියනවා පුබ්බේච කත පුඤ්ඤතා. ඒක නිසා ඒක නැති කෙනාට කොච්චර පතිරූපදීසක වාසික හිටියත් අන්ධයාට මණික් ගලපයි වැදුනා වගේ ඒක අහුලා ගන්න හිස දෙන්නේ නැහැ. සත්පුරුෂයා කොච්චර ළඟ හිටියත් ඒගොල්ලෝ රූපය ප්‍රමාණ කරන්න හදනවා. ලෝක ප්‍රමාණ කරන්න හදනවා. ගෝස ප්‍රමාණ කරන්න හදනවා. මිසක් මේ ධර්ම ප්‍රමාණය තේරෙන්නේ නැහැ. ඒ නිසා ලස්සන කට්ටි පිටිපස්සෙන් යනවා. එතන ගෝක් රූක්ෂ ප්‍රතිපatti රකින්න කට්ටි පිටිපස්සෙන් යනවා. එහෙම නැත්නම් දැනට ජනප්‍රිය කට්ටිය පිටිපස්සේ යන ඔය කොතනකවත් ධර්මෙ නොතිබින්න ඉඩ තියෙනවා. ඒ නිසා ධර්ම ප්‍රමාණය දැනගන්න නම් Tamante මේ පෙරකල පිං තියෙනවා. නිසා පෙර කළ පිං නැහැ කියලා කාලකන්ණි කළ පැත්තකට දාන්න නෙවෙයි තියෙන්නේ. මේ ආත්මේ නිවන් දකින්න බැන්නම් අඩු ගානේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් ටික කරනකොට ඉස්සරහට පතිරූපදේශය හම්බ වෙනකොට පතිරූපදේශي බව දාන්න. කල්යාණ සත්පුරුෂයෙක් දැක්කට පස්සේ මෙයා මේ අනික් කට්ටිය වගේ නෙවෙයි මෙයා කල්යාණ සත්පුරුෂයෙක් බව දාන්න. ඒ වගේ මට දැන් වඩා හොඳ ප්‍රස්තාවක් හම්බුණයි කියලා. එයා කවදාහකවත් අවස්ථාව පැහැර හරින්නේ වහාම ඒ අවස්ථාව ගන්නකොට එnde එnde එnde ඕපනයික ගුණේ ඉදිරියට ඉදිරියට ඉදිරියට යන්න පටන් අර ගන්නවා යමෙකුට යම් වෙලාවක මෙන්න මේ විදිහට මේ ඉදිරියට යන බව තේරුණා නම් එයාට නිවන අවශ්‍ය නැහැ එයාට තේරෙනවා මං ඉන්නේ දැන් නිවන් පාරේ කියලා මේ කිනාටත් ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියනකොට පළවෙනි මාර්ගස්ත පුද්ගලයාට ඒ නම්බම දෙනවා පලස්ත පුද්ගලයෙකුට වගේ නිසා යම් කිසි කෙනෙකුට භාවනාවේදී තේරෙනවා මම වෙනදට වඩා මේ පිං ඇති බිමක ඉන්න බවයි මට තේරෙන්නේ කියන එකත් වැටහෙනවනම් මට වෙනදට වඩා කල්යාණ මිත්‍ර ඇසුරට මට අවස්ථාව ප්‍රස්තාව තියෙනවා කියලා වැටහෙනවනම් යම් කිසි කෙනෙකුට දැනෙනවනම් මට වෙනදට වඩා සරුපින් ගරුපින් මහත්ඵල මහානිසංස දේවල් කරන්න වඩා වඩා අවස්ථා ලැබෙනවයි කියලා. ඒක තමයි අපි කියන්නේ අපි මාර්ගස්ථයි කියලා. අර කේන්දර බල්ල කාටවත් ඒක කියන්න බෑ. අංජනමක් කරලා කියන්න බෑ. ඒක තමන්ට තේරෙනවා. එහෙමනම් කියන්න වෙනවා පුබ්බේච කත පුඤ්ඤතා. ඒ නිසා ලොකු සංසීන කාලේ මේක නිකන් උපමාවක ස්වරූපෙන් කියනවා. තමන් පෙර කලපින් තියෙනවා නම් කොතෙන්ද ගියත් නෑ පිරිසක් මැද ඉන්නා වගේ තේරෙන පටන් ගන්න කියනවා. එතකොට ඒ දන්නවා මේ පෙර කල බිනා. අපි දන්න අපි ලස්සන පින්කමක් කරනවා කියලා සාමාන්‍ය කරනවා දාන පින්කමක් සීල පින්කමක් මොකද ඒ කරනකොට ඔක්කොමලා එකම සමනලයට අතුනමුනා වගේ බොහොම සතුටින් ඒ කටයුතු ටික කෙටුණා නම් ඒක මේ පින් කරන අවස්ථාවක් නෙවෙයි පෙර කලපු පිනක මේ ආනිසංස වාරි දැන් බලන්න පින්කම් වල කොච්චර රණ්ඩු දරුවල්ද කියලා කොච්චර දෝ ගහ ගන්නවා නමුත් මේ පුබ්බේජ කතපුඤ්ඤතා තියෙනවා නම් මොන දේ කරත් හැම කෙනාම සමනලයට අතු නමනවා වගේ අරියකෙන්දට මියා සහයෝගය දක්වලා එතකොට තේරුම් ගන්න මේ මේ ආත්මේ පිංකම් කරන වෙලාවක් නෙවෙයි පෙර කළ පිනක ආනිසංස වාලයක්. එතකොට දැනගන්න මට මීට වැඩි ලොකු පිංකමක් කරන්න ඒකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි මම අද මේ පරිේශන මට්ටමින් මේ වැඩේ කරාට මට මීට වැඩි ලොකු එකක් කරතයි. මේ මේම කරගෙන කරගෙන යන්න ගත්තොත් ඒකේ මොනම කෙලවරක්වත් නැහැ. අදාකවත් හිතන්න එපා. අපි සවැත්නුර ජීතවනාරාමේදී බුදුන් දැක්ක නැති නිසා අපි අතපල්ලේ වැටලා කාලා කන් වෙලයි කියලා. යම් දවසක තමයි මේ මම ඉන්නේ බාහිරට වැටිලා. මම මේ ධර්ම චක්‍රයට අහු වෙලා කියලා දැනගත්තොත් ඒ බුරුම් පණ්ඩිතසාස කියනවා සරුවච්චන් වහන්සේගේ සිවුරේ හෙවණේ ඉන්නා වගේ හොඳට තේරෙනවා මම දැන් සවැත්නුර ජීතවනාරාමේ ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. කවදාකවත් ඒ බුදුන් එක වෙනසක් හෝ දුරස්තකමක් වැටෙන්නේ නැහැ. ඒක නිසා ධර්මයේ වැඩ කරනවා නම් යම් කිසි කෙනෙක් තුල ධර්මයට මේ කින විදිහට පතරූපදේශික ඉන්න බව දාන්නෝ සත්පුරුෂ සංසේවනයේ දැන් වැඩි වෙනවා. අත්ත සම්මා පණිදි වශයෙන් ගරු සරු කුසල් වලට පෙළඹෙනවා කියනකොට ඒ දැනෙන දේ මම පෙර කළ පින්නිසයි මේක හැදලා තියෙන කියලා කියනකොට නිවන් දකින්න ඕනේ නෑ. Tamante නිවනේ ආනිසංස තේරෙන පටන් අරගන්න. ඉතින් එහෙම ආනිසංස තේරෙන පිරිස් අපි මේ සාමාන්‍ය උදී ජනය දන්නවට වැඩිය විශාල පිරිසක් අද සමාජයේ ජීවත් වෙනවා කවදාකවත් අඳුර පාන්නේ. කවදාකවත් ගෝත කරන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ තියෙන ලකුණ. පුළුවන් තරම් සරල ජීවිත ගත කරනවා. අපි බෞද්ධයි කියා ගන්න යන්නෙත් නැහැ, බෙර ගහන්න යන්නෙත් නැහැ, ගෙජ්ජි හොල්ලන්න යන්නෙත් නැහැ, අඳුර පාන්න යන්නෙත් නැහැ. අන්න එතෙන්ද ගියොත් මේ බුද්ධ ආගමට කිසිම කෙනෙකුට මොනම හේතුකින්වත් කරදර කරන්න බෑ. අපි කරදර ගොටි කන්නේ අඳුර පාන්න කියලා. මේක විතරයි එකම ශාසනයේ තේරවාද ශාසනයේ සියලු ගුණයන් සහිත වෙන්න මොනම හේතුකින් කාටවත් දැනෙන්න අරින්න එපා. දැනෙන්න හරපු ගමන් තමයි ඔක්කොම කරදර වෙන්නේ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න ඕනයි කියලා හිතෙන්නේ පෙරපින් කරපු කරණ විතරයි. මොකද ඒ තරම් අඳුරේ විතරයි අද තියෙන ඊය නැහැ. අඳුරේ විතරයි අද තියෙන ඊය නැහැ. ඔය කෑ ගහන කිසිම තැනක බලන්න ගිහිල්ලා සතිය කියන එකක්වත් භාවනාවක්වත් මොනවත් නැහැ. කෑකොස්සන් ගහන. කමන්නේ. ඒක අපිට දෝෂයක් නැහැ. හරියට වැඩේ කරන එකනට තේරෙනවා. ඒ ඇත්තොත් කවදා හරි මෙතෙන්ට එයි. එනකන් අපිට කරන්න පුළුවන් දේ අපි කරගෙන යනවා. ඒ කරන ගමන් මොනම හේතුවක් නිසාවත් කෑකොස්සන් ගහන්න එපා. මොනම හේතුවක් නිසාවත් අnder අර පාන්න එපා. හැබැයි කරන වැඩේ කිසිම තැනකින් අව탁සේරු කරන්නත් එපා. ආහන්නියම කරගෙන යනකොට අපි දන්නවා අපිට බහුකාර්ය ධර්ම. එහෙම නැත්නම් බහූපකාර ධර්ම දැනට පිහිටලා තියෙනවා. ඒ පිහිටලා තියෙන එක දෙවන්නේගෙන් යෝජනා ඉස්තර වෙන්න ඕනේ. එහෙමනම් ඒක බාල්දු ධර්මයක්. Tamanට මේක තේරෙන්න ඕන. සබහා ධර්මය සාක්ෂි. කරන කරන වැඩවල ඉදිරියට යන ගතියක් තේින්න පටන් අර ගන්නවා. එහෙම එක්කෙනෙක් ඉන්නවනම් ඒක ආයතනික, ඒක ගෙදරක, ඒක ගමක, එම රටක, ඒ ගෙදර ඉන්න සියලු සමාජිකයන්ට ඒ ආනිසංස ලැබෙනවා. එවැනි කෙනෙක් ඕනම සමිතියක සමාගමක නායකත්වයේ ගන්නවා නම් මේක බව දැනගෙන ඒ කෙනා නිසා සියලු කෙනාටම සියලු සමාජිකයන්ට ඒකේ ආනිසංස ලැබෙනවා. ඒක නිසා මේක පුද්ගලික වැඩක් කියලා හිතන්න එපා. මේක මම තනියම නිවන් දකින්න හදනවා කියලා කියන්න යන්න එපා. එහෙම කරන්න බෑ මේ සාසනේ. තමයි යම් ආකාරයකට ගුණ වර්ධනයක් ඇති කරගත්තා නම් දියුණුවක් ඇති කරගත්තා නම් ඒකේ ආනිසංස සියල්ලන්ටම ඒ පරිසරින සියල්ලන්ටම ලැබෙනවා. ඒක නිසා සාපේක්ෂතාවයක් තියෙනවා. තුංගෝදනේ දොස් කියනවා මේ කැලේට රිංගලා තනියම නිවන් දකින්න හදනවා. මා ආත්මාර්ථකාමී වැඩක්. අනික් මිනිස්සු සමාජ තේවාවල් ආදී කටයුතු කරද්දී මේ අරණි වාසී සංඝයා වහන්සේලා නිකන් තනිම නිවන් දකින්න හත කතා. ඒ කියන්නේ තේරුම් නැතුව කරන කතා. ඒත් විතරයි අඩුම ගානේ පරිසර දූෂණයක් නොකර ඉන්නේ. ඒත් විතරයි අඩුම ගානේ චිත්ත දූෂණයක් නොකර ඉන්න දාන්න. ඒත් විතරයි අඩු ගානේ මේ ලෝකේ රත් වෙන එකට උදව් උපකාර කරන්න නැතුව පැත්තකටලා ඉන්න જાතිය. ඒ විතරක් නෙවෙයි කවදා හරි මේ චක්ක ධර්ම චත්තාරි චක්කාණි කියන ධර්ම වැඩෙන්න පටන් අරගත්තාට පස්සේ ඒ භාවනා කරන අයගෙන් නිකුත් වෙන මේ සෞඛ්‍ය සම්පන්න කම්පන වේග නිසා ඒ ගස්කොළන් වලට පවා යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ බහුකාර්ය ධර්ම පෙන්ලා දෙන්නේ වෙන කිසිම පොතක කිසිම ගුරුවරෙක් ගා මේක නැති නිසා. ඒක අපි මංගල සූත්‍රය අහනකොට මේ කිල්ලෙක් කසාද බඳින වෙලාව තමයි මංගල සූත්‍රය කියවන්නේ අපි. කිල්ලෙක් කොට හලු වෙච්චාම මංගල සූත්‍රය කියවනවා. ඒ මොකද මේ කාමෙටයි ආමිෂයටයි නමුත් මේ කියන දේවල් වල කොච්චර ගැඹුරක් තියෙනවද කියලා කල්පනා කරන්න ඒක තේරෙන්නේ භාවනා කරන කරන්න විතරයි. එහෙම නැතුව මේ මේ යන්නම් වාලේ බුද්ධහගම් කරන අයට නිකන් වචනාතරන් තේරෙනවා ඇති. සමහරලාට පොඩ්ඩක් අර්ක ඥානට අහු වෙන භාවනා කරන කරාට ඒක තේරෙන හැටි බලනකොට තේරෙනවා ගැඹුරට යන්න යන්න මේ ධර්ම වල තියෙන අර්ථ වචනෙක තියෙන අර්ථ එnde ende ende වැඩි වෙන නිසා මුලින් වියකට නැති වුණාට පාලි නොතේරුණාට භාෂාව නොතේරුණාට එච්චර මහා ලොකු බරකට ගන්න එපා. තමයි නිතරම සතිය වඩනවාද කියලා බලන්න සතික්වාම් බික්ක වේදබ්බත්තිකං වදාමි කියලා බුදුහාම සඳහන් කරලා තියෙනවා මහණෙනි සතිය සෑමතන්නී අපේක්ෂා කරන්න. සතිය වැඩුවොත් ඔබට අවශ්‍ය කරන සියලුම දේවල් ඔබට සම්පූර්ණ කරලා දෙනවා. ඒක නිසා මේ බහුකාර්ය ධර්ම හදාගත්තට පස්සේ සතිය වඩන්න අපි උත්සාහ කළොත් ලදලද වෙලාවේ. ගෙදර ගියත් මේ හිටියත් කරන්න පටන් අරගත්තොත් මගේ පුද්ගලික අත්දැකීම නම් ඒට කිසිම බාධාවක් නැහැ. යම් කිසි කෙනෙක් කියනවනම් මට සතිය වඩා ගන්න මේක බාධායි කියලා ඒ ඒ උගේ තියෙන ඔලොමලකම විතරයි. නැත්නම් ඒ කිගේ තියෙන ඔලොමලකම. එහෙම නැත්නම් ඒ තියෙන තණ්හාව. සතියට කිසිම බාධාවක් නැහැ. ඒ නිසා අපි වෙනි බුදුහාමුදුරුවෝට පණලා දීලා තියෙන දේට අපි මුළු හදින්ම කැමැති වෙමු. කැමැති වෙලා අපි දැනටමත් ඉන්නේ මේ පිම්බිමක. අපිට අපි අපිම සත්පුරුෂයෝ වෙනවා. අපි අත්ත සම්මා පණිදි වශයෙන් වාඩි වෙන්නෙම හිත පුළුවන් තරම් මේ ඉරියව්වේ පවත්තන්නයි. ඒ මොකද අපි පෙරපින් කලපු නිසා. ඉතින් ඒක සමාදන් වෙනවා නම් අපිට මේක තවත් ක්‍රමානුකූලව ගුණෝකින් යුක්තව හෙට කරගෙන යන්න අවශ්‍ය කරන දේට කියන අදිෂ්ඨාන ශක්තිය කියලා. يعني චිත්ත ශක්තිය කියලා. ඉතින් මේ සියලු දෙනාටම මේ අදිෂ්ඨාන ශක්තිය පිණිස චිත්ත ශක්තිය පිණිස මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් එක්කසේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා